කියන්නේ අපිට ආරම්භයක් මතක් කරගන්න අපි පසුගිය සතියේ කරපු සාකච්ඡාව. අපි සාමාන්‍ය ඵල සූත්‍රය නේද ගිය සතියේ කරේ චිත්ත මහත්මිය. එහෙමයි දීගනිකායේ ඇත්තටම සීලකන්ද වගේ දෙවනි සූත්‍රය සාමාන්‍ය ඵල සූත්‍රය සාකච්ඡාවට පටන් ගත්තේ තුමා ඒ ඒ ගැන මම හිතනවා මට වැඩි හොඳයි අපි ජයන්ත මහත්මයාට හුඟකම් දෙන්න කියලා. තෙරුවන් සරණයි. සිද්ධිම යකපලද මේ චිත්ත මහත්මිය තව ගොඩාක් ළඟට එන්න පුළුවන්ද මයිකේට? බලන්න පුළුවන් නම්. දැන් දැන් ඇහෙනවද? ආ ඔව් හොඳයි. මේ මයික් එක ඇඳලා ඉන්නේ මේක වෙනසක් වෙන්නේ කොහොමද කියලා තේරෙන්නේ නැහැ. කමක් නෑ දැන් ඇහෙනව නම් කොහොමද මේ අනිත් අයට ඇහෙනවද සමහරට මේ මට විතර ප්‍රශ්නයක් දන්නේ නැහැ ජයන්ත මහත්මයා ආරම්භ ආ දැන් හොඳයි දැන් ඇහෙනවා ඔව් ඔව් මම හිතන්නේ ශ්‍රීමති සිතමාත්මේ මට සම්බන්ධ වෙන්න යෝජනා කළා හොඳයි අපි ඊයේ සතියේ කතා කළේ එතුමේ කිව්වා වගේ සීලස්කන්ධ වර්ගයේන දෙවෙනි සූත්‍රය වෙන සාමාන්‍ය ඵල සූත්‍රය. ඒ කියන්නේ ශ්‍රමණ ඵලය නැත්නම් ශ්‍රමණේ වීමේදී ඇති වීමේ ඇති ප්‍රතිඵලය ගැන සාකච්ඡා කරපු දේශනාවක්. මේක බුදුජානක මහත්සේ මම මුලට යන්න අදහස් කරේ. මම ඒක පොඩට පොඩ්ඩක් කියන්නම් මේ සූත්‍රයේ ආරම්භක තැනට. එතකොට බුදුජාණන් වහන්සේ විශාල වික්ක සංඝ පිරිසක් සමග රජගහනුවර සමීපයේ මේ කොමාර බච්ච ජීවකයාගේ අඹවණේ තමයි වාසය කරේ ඒකාදෙදී වේදේහ රජුගේ පුත්‍ර අජාතක් නැත්නම් අපි දන්න බිම්බිසාර රජුගේ පුතා තමයි අජාසත් කියන්නේ. එතුමා තමයි රාජ්‍ය කරේ. එතකොට දවසක් පොය දවසකදී අදහසක් ඇති වුණා මේ සඳ බබලන පොය දවසේ කාව හරි හොඳ ප්‍රඥාවන්ත කෙනෙක්ව හමු වුණොත් හොඳයි කියන අදහස ඇති වෙලා මේ කාගාවට දෙන්නේ කියලා හිතනකොට එක එක බමුණන් නැත්නම් හිටපු ඇමතිවරු කිව්වා එක එක එදා ප්‍රතිශක් ශාස්ත්‍රවරුන් ගැනම සීකරලා කිව්වා ඔවුන් ගාවට යමු කියලා. ඊට පස්සේ එතන හිටියා මේ එතන වෛද්‍යවරයා හිටියට වැඩසන්න ජීවක. ජීවක කියන එක තමයි එතන විශේෂයෙන්ම කියනවා මේ කොමාර බච්ච ජීවක කියලා දෙතන කියලා කියන්නේ කොමාර බච්ච කියලා කියන්නේ මේ රදරුවන්ගේ අපි දැන් සාමාන්‍යයෙන් දැන් කාලෙත් ඉන්නවනේ මේ පොඩි ළමයින්ට විශේෂයෙන් බෙහෙත් කරන වෛද්‍යවරු පීඩියාට්‍රිෂන් කියන්නේ. ඔව් මම හිතන්නේ. ඒගොල්ලෝ මොගේ කෙනෙක් තමයි මේ කොමාරබච්ච ජීවක කියලා කියන්නේ. ඉතින් අපිට හිතෙනවා ඒ වෙලාවේ කොමාරබච්ච ජීවක එතනින් දැස්සේ මේ රජතුමාගේ පුත්‍රයාගේ යම්කිසි සෞඛ්‍ය තත්ත්වයක් නිසා වෙන්නත් පුළුවන්. ඉතින් ඒ ආකාරයෙන් බලනකොට ඒ ජීවක කියන ඒ වෛද්‍යවරයා ඒකේ යෝජනා කරා මෙහෙමයි ශාක්‍ය කුලයෙන් පැවිදි වෙච්ච මෙවැනි ගුණ ඇති කියලා එය බුදුරජාණන් වහන්සේගේ නව අරහදී ගුණ ගැන මතක් කරලා අපි උන්වහන්සේව මුණ ගැහෙන්න යමු කියලා යෝජනා කරා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ ඉන්න තැනට යන්න ඒ රජුරු අජාසත් රජුරු කැමති. කැමති වෙලා මේ ඇතුන් රැස්ති කරලා ඒත් එක්ක යන්න කාන්තාවන් පිරිසුකුත් සමූහයක් රැස්ති කරලා ඒ හමු වෙන්න ගියා. ඒ යනකොට ඒ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැන ගැන කියනකොට බොහොම ඉතාමත්ම නිශ්චල තැනක් කිසිම සබ්ජෙක්ට් වද්‍යයක් නැති තැනකටයි කරන් ගියේ මේ අඹ වනයේට ඒ අඹවණේට යනකොට රජුරන්ට යම් කිසි දෙයකට පොඩි බයක් ඇති වුණා. රජුරන්ව සතුරන්ට පාවා දෙන්න හදන උත්සාහයක්ද කියලා මේ ජීවක කරන්නේ. ඒකෙන් දැහුවා මේ ජීවක මේ මෙහෙම බය වෙනවා. මේ මාව වංචා කරලා මාව සතුරන්ට පාවා දෙන්න දෙන්නේ කියලා. ඊට පස්සේ ජීවක කිව්වා මෙහෙම ඒකට නෙවෙයි යන්නේ මෙතන බුදුජාණන් වහන්සේ වද වැඩේ ඉන්නේ ඉදිරියට වඩින්න කියලා ඊට පස්සේ ගිහිල්ලා මේ අජහසතරන් අතිපිටින් බහැලා තුට ගියත් මේ කෝ බුදුජාණන් වහන්සේ කියලා ඊට පස්සේ ගිහුවා අර සමුවෙත පෙර දිගට මූණලා ඉන්න බුදුජාණන් වහන්සේ තමයි කියලා පස්සේ එතනට ගියා එතනට ගියත් එතනට ගිහිල්ලා එක පැත්තකට වෙලා පසකට වෙලා හිටියා. එතකොට බැලු බැලු හැම පැත්තෙම භික්ෂුන් වහන්සේලාට එතන කලිමුත් ප්‍රශ්නේ තිබුණේ මෙතන කිඹුමක්වත් කැස්සක්වත් නැතුව කිසිම සබ්ජෙක්ට් නැහැ මෙච්චර 1500ක් පමණ භික්ෂු සංඝයා පිරිවරාගෙන බුදුජනන් වහන්සේ වැඩ ඉන්නවනම් යම් කිසි සබ්ජෙක්ට් ඇති යුතුමයි 1500ක් පමණ පිරිසක් ඉන්න තැනක නමුත් එවැනි ශබ්දයක්වත් තිබුණ නැති හින්දායි ඒ බයට පැමිණුනේ ඒ තරම් නිහඬතාවයක් ආරක්ෂා කරමින් තමයි එතන ඒ සභාවේ බුදුරජාණන් වහන්සේ ඇතුළේ විචි සංඝ පිරිස වැඩ සිටියේ. ඉතින් ඒ ඒ දිහා බැලුව ගමන්ම බුදුරජාණන් වහන්සේට වදින්නත් කලින් මතක් වෙච්ච දේ තමයි මේ මේ විචි සංඝයා යම් කිසි සංසුන් සමකින් ඉන්නවද මගේ මේ උදයිපත්‍ර කියන්නේ තමන්ගේ පුත්‍ර කුමාරයා මේ මෙන්න මේ විදිහේ මේ සංසුන් බවකින් ඉන්නවා නම් හොඳයි කියන හැඟීමක් අජාසත් රජුන්ට ඇති වුණා. ඒක බුදුජානක වහන්සේ දැනගත්තා. ඒ වගේ සිතුවිල්ලක් ඇති වෙච්ච බව බුදුජානක වහන්සේ දැනගෙන අහුවා මේ මහරජ මේ සමාගයේ සිට මේ විදිහට මේ ප්‍රේමෙන් මේ ඇදිලා ගියා නේද? ප්‍රේමයේ දෙකට ඇදිලා ගියා නේද කියලා අහුවම පිළිතුරු වශයෙන් දුන්නා "ඔව් මේ මගේ පුත්‍ර කුමාරයා උදායි බල්ක කුමාරයා මට හරිම ප්‍රියයි. මේ භික්ෂු සංඝයා යම් කිසි විදියකින් සංසිඳීමකින් ඉන්නවා නම් මගේ පුතාටත් මෙන්න මේ විදිහේ සංසිඳියක් සංසිඳියාවක් සංවිදියාවක් ලැබේවා සමන්විත වේවා කියලා ඒ වගේ හැඟීමක් ඇති වුණා කියලා රජවරු රජතුමා ප්‍රකාශ කරා. ඊට පස්සේ එතන ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේට මේ ඇඟිලි එකතු කරලා මැදලා මේ ඊට පස්සේ ප්‍රශ්නයක් අහන්න අවසර තියනවාද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ කිව්වා මේ කැමති නම් මේ ප්‍රශ්නයක් තියෙනවා අහන්න කියලා බුදුරජාණන් අවසර දුන්නාට පස්සේ ඒ ප්‍රශ්නේ ඇහුවා. ඒ ප්‍රශ්නේ තමයි දැන් හැම කෙනෙකුටම දැන් ඉන්නවා මේ ඇස්තුම් පාලනය කරන්න පායි. අස්ත්‍යෝපාදනය කරනවා. ඊට පස්සේ රස රියදුරු. ඊට පස්සේ දුනු ආයෝජන. ඔය වගේ සේනා විසිරවන්න ඕනේ. ඊට පස්සේ සෙබළු. මේ විදිහට උසස් රජ රජපුත්තු ඉන්නවා. ඊට පස්සේ මේ මහා සෙබළු ඉන්නවා. ඒ වගේ නොයේකුත් මාලාකාර ඊට පස්සේ ඉන්නවා භාණ්ඩ කියන්නේ සරසිලි භාණ්ඩ හදන අය ඉන්නවා ඒගොල්ලම පුහුණු කරන කට්ටිය ඉන්නවා. මේ නොයෙකුත් රාජකාරී කරන නොයෙකුත් විදිහට රැකියා කරන කට්ටිය ඉන්නවා. ඒගොල්ලන් සම්මන් දන්න ශිල්පයක් නිසා දිවි රැක ගන්නවා. කියන්නේ කීයක් හරි හම්බ කරගෙන ජීවත් වෙනවා. ඒ හම්බ කරගන්න එකෙන් තමන් තමනුත් තමන්ගේ අවශ්‍යතාව පිරිමහ ගන්නවා. ඒ වගේම දෙමව්පියන්ගේ අවශ්‍යතාව ගැනත් හොයලා බලලා ඒවත් පිරිමහනවා. නැත්නම් අමුදරුවන්ගේ අවශ්‍යතාව වල බලලා ඒවත් පිළිමහනවා. ඒ විදිහට අනිත් අයගේ වැඩ කටයුතු වලට උදව් වෙමින් තමනුත් හොඳින් ජීවිතයක් ගත කරගන්න උත්සාහ දරනවා. ඒක තමයි මේ ඒගොල්ලන් ලබන දේ ඒගොල්ලන් මහන්සි වෙලා වැඩ කරනවා වැඩ කළේ හම්බ වෙන ගානෙන් තමනුත් යැපෙනවා ඒ වගේම අනුන්ටත් උදව් කරලා අනුන්ටත් දෙමව්පියන්ටත් උදව් කරගෙන අනුන්ටත් උදව් කරගෙන ඉන්නවා ඒතකොට ඒක තමයි රජතුමා දැක්ක දැන් මේ ගිහි ජීවිතයේදී ඇති වෙන ප්‍රතිඵලය හැටියට. ගිහි ජීවිතයේ ප්‍රතිඵලය තමයි මානසිකව වැඩ කරනවා. ඒකෙන් තමනුත් ජීවත් වෙන ඒ වගේම අනුන්ටත් යම් කිසි උදව්වක් කරමින් ජීවත් වෙන්න පුළුවන්කම තමයි ඒ ජීවිතයේ ලබන ප්‍රතිඵලය වෙන්නේ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේගෙන් මේ අජාසත් රජු වහන්නේ දැන් ගිහියෙක් නම් ඒ විදිහට කරනවා. දැන් මෙහෙම මේ මේ විදිහට මේ මහානදම් පුරණ කෙනෙක්. ඒ කියන්නේ ශ්‍රමණෙක් ගත්තාම ශ්‍රමණේකටත් ඒ වගේ ඵල විපාකයක් පණවන්න පුළුවන්ද කියලා තමයි ඇහුවේ. එතකොට දැන් එතෙන්ද දකින්න ඇති දැන් ශ්‍රමණයෝ කියන්නේ අනුන් දෙන ආහාරයෙන් ජීවත් වෙන කොටසක් මේ ඒගොල්ලන්ට එහෙම වින් කරගන්න තව කෙනෙකුට දීලා එහෙම කරන පාටකුත් පේන්නේ නැතුව ඇති කියලා හිතෙනවා. ඉතින් එහෙම නිසා මොන විදිහේ ඵල විපාකයක්ද මේ මහාන කමේ තියෙන්නේ කියන එක තමයි ප්‍රශ්නයක් ඇරෙට ඇහුවේ. එත බුදුරජාණන් වහන්සේ අහුව ප්‍රශ්න තමයි මේ ප්‍රශ්නය අනිත් මහාන බමුණන්ගෙන් අහලා දැනගෙන තියෙනවද මීට කලින් කියලා. මේක කලින් කාගෙන් හරි අහලා තියෙනවා. මොකද මේ ඒ කාලේ වෙනකොට බොහෝ සාස්ත්‍රවරුන් හිටියා. ඉතින් ඒ යාගෙමුත් මේ ප්‍රශ්නේ අහලා තියෙනවා කියන එක වෙන්න ඕනේ එතනදී ඇහුවේ. එතකොට රාජතුමා කිව්වා අජාසත් රජතුමා කිව්වා මේ මේ ප්‍රශ්නය අනිත් මහාන බමුණන්ගෙනුත් අහලා තියෙනවා කියලා කිව්වා බුදුරජාණන් වහන්සේ කොයි විදිහට ඒක විසඳලා තියෙන්නේ කියලා. ඉතින් එතකොට ඒ කාලේ හිටපු ෂඩ් ශාස්ත්‍රවරුන් ගාවටම ගිහිල්ලා මේ ප්‍රශ්නේ අහලා තියෙනවා. ඒ කියන්නේ අපි දන්නා පූර්ණ කාශ්‍යප එතකොට අජිත කේස කම්බල එතකොට එයා ඒ කාලේ හිටපු මක්ඛලි ගෝසාල වගේ ඒ හැම ෂඩ් ඒ කියන්නේ ශාස්ත්‍රෝන් 6 දෙනාගෙන්ම ගිහිල්ලා මේ ප්‍රශ්නේ ඇහුවට ඒගොල්ලන් මේකට නිත්‍යාකාර පිළිතුරක් දීලා නැහැ. මේකට සමහර දැන් ඔබද කියනවා මේ මේ දෙල් ගැන අහුවම තව දෙයක් ගැන කිව්වා වගේ කියන්නේ ඒ වගේ නොගැලපෙන විදිහට උත්තරයක් දුන්නා මිසක් හරියට උත්තරයක් හම්බුනේ නැහැ කියලා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ තමයි ඒක ඇත්තටම කියනවා සමහර තැන්වල මේ දීපු දීපු උත්තර හරියට මේ මෙතන කියන විදිහට ඔව් අඹ කොහොමද කියලා වහම දෙල් මේ වගේ කියලා උත්තර දෙනවා වගේ උත්තර තමයි හම්බුනේ කියලා කියනවා ඒ අහපු දේවල් වලින්. ඉතින් ඒගොල්ලන්ගේ දෘෂ්ටියන් අනුව ඒ ශාස්ත්‍රවරුන්ගේ දෘෂ්ටිය අනුව ඒකට උත්තරයක් දුන්නා මිසක් නිසි පිළිතුරක් හම්බුන්නේ නැති බව තමයි එතන පේන්නේ. ඉතින් ඒ වගේ නිගන්ඨනාථ පුත්ත, සංජය බෙල්ලච්ච පුත්ත, අජිත කේත කම්බල පකුල කච්චායන වගේ මේ හැම දෙනෙක් ගාවටම ගිහිල්ලා අහලා මේම උත්තරයක් ලැබුණේ ඒක නිසා තමයි මේ බුදුරජාණන් වහන්සේගොත් මේක ඇහුවා. ඊට පස්සේ මෙතනදී බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙන්න ගත්තා. ඔව් එතකොට මේකම කියන්නේ මම පළවෙනි හැටියට කිව්වේ මේ බුදුරජාණන් වහන්සේ ඇහුවේ තමන්ගාව වැඩටෙන කෙනෙක්. තමන්ගාව වැඩටෙන මේ රජ රජතුමාට සේවය කරන යම් කිසි අතවැසියෙක් ඉන්නවා. එයා මේ රජතුමා නැගිටින්න කලින් නැයිතල වැඩ කරන්න පටන් ගන්නවා. ඒ වගේම රජතුමා නින්දට ගියාට පස්සේ තමයි අර සේවකයාගේ වැඩ ඉවර කරලා එයාට එයා නිින්දට යන්නේ. හරිම කීකරු. ප්‍රිය කතාවක් කියනවා. මේ රජු රජුරෝ කැමති දේම කරන විදිහේ සේවකේ. එතකොට ඒ වගේ සේවකයෙකුට සේවකයෙකුට දැනෙනවා මේ පිනේ ගතිය පිනෙහි මේ ඵල විපාක බොහොම ආශ්චර්යවත්. පුදුමයි. මොකද මේ අජාසත් රජු රජුරෝ මිනිස්සෙක්. මමත් මිනිස්සෙක්. දැන් මේ රජ්ජරෝන්ට සියමෝ කියන්නේ සියලු ඉන්ද්‍රයන් පිනවන්න පස්කම් ගුණයෙන් කියන්නේ පංචකාම ගුණයෙන් යුක්ත වෙලා තමයි මේ මේ දෙවියෙක් වගේ ඉන්ද්‍රයන් පිනවනවා මම ඒ එයාගේ වැඩපල කරලා පළමුවෙන් නැගිටලා ඔක්කොම කටයුතු ඉවර කරලා එයා ඇඳට ගියාට පස්සේ තමයි ඇඳට යන්නේ කීකරුව වැඩ කරන්න ඕනේ කියලා මේකෙන් මෙයා දකිනවා මේ පිනෙහි විපාකයක් හැටියට දකිනවා මේකේ තියෙන මේ ප්‍රතිඵල මේ පින් කරාම මෙන්න මේ විදිහේ ජීවිත ලැබෙන රජවරුන් ජීවිත වගේ මේ සේවකයෝ ලැබිලා සතු හොඳට සතුටින් ඉන්න ජීවිත වගේ දකිනවා එහෙම හිතලා ඒක නිසා මමත් පින් කළොත් මේ සත්‍යයට යම් කිසි දිනයකපත් වෙනවා කියලා හිතලා මේ කෙස්රවල බාලා සිවුරක් ඇඳගෙන ගේ ගේ පැවිදීමට ගිහිල්ලා මහාන වෙනවා කියලා හිතනවා ඊට පස්සේ ඒ වගේම යා පස්සේ කාලෙක මේ දැන් බුදුරජාණන් වහන්සේ මේ කතාවක් කියන්නේ දැන් මෙහෙම ඉන්න කෙනෙක් මෙහෙම ඉන්න සේවකයෙක් කෙස්සවලු බාල මේ පිනේ මහිමේ දැකලා ගිහිල්ලා කෙස්සවලු බාල මහාන වුණා. මහාන වෙලා ඊට පස්සේ මේ කිසිම වෙන ආමිෂයක් හොයන්නේ නැහැ ලද්දේ සතුට වෙලා මේ විදිහට පැවිදි වෙලා ඉන්නකොට Um, ඒ වගේම කාය චිත්ත කියන දෙකේම විවේක විවේකයක් ඇතුව ඒ විවේකයේ ඇවිල්ලා සංවර කරගෙන වචනේ සංවර කරගෙන uh, ඉන්නවා මානසත් සංවර කරගෙන ඉන්නවා එතකොට මේ වර්ණ රාජපුරුෂයෙක් ඇවිල්ලා කියනවා දේවයන් වහන්සේ අන්න අර මෙහි වැඩ කර කර හිටපු uh, සේවකයා ඔබට බොහෝම කීකරුව ළඟින්ම සියලු කටයුතු කරගෙන කලින්ම නැගිටලා පස්සේ වැඩ කරලා ඔබ වහන්සේ නිදාගත්තට පස්සේ නිදාගත්ත සේවකයා අන්න දැන් මේ කෙස් රැවුල් බාලා මේ සිවුරක් ඇඳගෙන කතාවත් ඇඳගෙන ගිහි ගෙයින් ඉන්නලා දැන් පැවිදි වීමට ඇවිල්ලා ඉන්නා මෙන්න මේ එයා වෙන දේවල් හොයන්නේ ලැබෙන ආහාරයේ ආහාර පාන වස්තුම පාවිච්චි කරමින් ඉන්නවා විවේකී ඇවිල්ලා ඒ සිත කය වචනය කියන එක සංවර කරගෙන ඉන්නවා කියලා දන්නවා එතකොට එතකොට අහනවා බුදුරජාණන් වහන්සේ අහනවා රජතුමනි එතකොට එහෙම කවුරු හරි කිව්වොත් ඔබ හිතනවද අනේ මේ පුද්ගලයා මේ මේ විදිහට මාව සතුටු කරපු මට බොහොම උපකාර කරපු පුද්ගලයා නැවත මේ මගේ දාසෙක් වේවා කියලා හිතනවද කියලා අහනවා. දැන් ඒ කියන්නේ සිවුරු ඇරලා ඇවිල්ලා මගේ ආපහු වැඩ මෙහෙම කරයි කරත්වා කියලා හිතනවාද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා එහෙම වෙන්නේ නැහැ කියලා. එහෙම වෙන්නේ නැහැ. අපි ඒ වගේ ඒ ශ්‍රමණේක આવොත් ආදරේ පිළිගන්නවා අපි වඳිනවා දැක්කහම තමන් ඉන්න ආසනයෙන් නැගිටිනවා ඊට පස්සේ හොඳට සිවුර භෝජන සේනාසන ගිලම්පස් වගේ දේවල් වලින් අපි උපකාර කරනවා සලසනවා කියලා මේ එයාට ආරක්ෂාවක් අපි සලසනවා හොඳ හැමි ධාර්මිකව ආරක්ෂාවක් සලසනවා කියලා කියනවා ඊට පස්සේ බුදුරජාණන් මොකක්ද කියන්නේ ඒ කියන්නේ ඒක මේ මහානදම් පිරීම නිසාම ඇතිවෙච්ච එක සම්දික්තික මේ ජීවිතේදීම දැකිය යුතු ඵලයක් නෙවෙයිද කියලා අහනවා. ඊට පස්සේ රජතුමා පිළිගන්නවා ඒක ඒකාන්තයෙන්ම සම්දික්තික ශ්‍රමණ ඵලයක් කියලා පිළිගන්නවා. ඉතින් ඒක තමයි මේ පළවෙනි සම්දික්තික ශ්‍රමණ ඵලය කියන එක බුදුජානක මහත්මයා විස්තර කරලා දෙනවා. ඉතින් ওই ආකාරයෙන් තමයි ඊට පස්සේ දෙවනි සංදිෂ්ඨික ඵලයක් තවත් විදිහකට පුළුවන් ද කියලා අහා මේ ශ්‍රමණ ඵලයන් පනවන්න බුදුරජාණන් වහන්සේ කියනවා එහෙම කරන්න පුළුවන් කියලා ඊට පස්සේ කියනවා මේ දැන් රජතුමාට ආහාර භෝග නිපදවන ගොවි ගොවියෝ ගොවියෝ ඉන්නවා මේ ධාන්‍ය එකතු කරන ධාන්‍ය සපයන ඒ වගේම අයබදු ගෙවන මිනිස්සු ඉන්නවා ඒ මිනිස්සුන්ගේ සහිතනවා දැන් මේ පිනේ ගතිය කියන්නේ බලන්න මේක ආශ්චර්යයි මේ වේදේහි පුත්ත මගදේශ රජාසත් රජුත් මිනිස්සෙක් මමත් මිනිස්සෙක් රජුරෝ මේ පංචකාම ගුණයෙන් යුක්තව දෙවියෙක් වගේ දුරන් පිනවනවා මම එකගේ එකටයි අධිපති මගේ ගෙදර විතරයි අධිපතිය මම මම අයබදුත් අපේම දාන්නත් ධනදාන්නයක් හම්බ කරලා ජීවත් වෙන්න ඕන. මම රජුරන්ගේ ගොවියෙක්. ඉතින් මමත් තින් කරනවා නම් කවදක හරි ඒ කාන්තෙම මේ වගේ රජ සතු විඳින්න මටත් පුළුවන් කියලා හිතලා එහෙමනම් මමත් දැන් මේ පින කරගන්න ඕනේ කියලා මේ කෙට් ට්‍රැවල් බාලා සිවුරු ඇඳගෙන ගිහි ගෙයින් පැවිදි යනවා කියලා හිතනවා. ඒතර ඉවරලා ඒවත් අර සම්පත් හැරදමලා වේගයෙන් පිටත් වෙනවා ගිහිල්ලා අර කාය චිත්ත විවේකයෙන් ඇලෙනවා ඊට පස්සේ කාය වචනේ සිත සංවර කරගෙන හැසිරෙනවා. එතකොටත් රාජපුරුෂයෙක් කියලා මෙහෙම කියනවා නම් ඔබ වහන්සේට මේ රජුවන්ට අන්න අර ගොවියා ඔබ වහන්සේට දාන්නේ සපේපු ගොවියත් මෙන්න මේ ආකාරයෙන් මේ සිවුරු පෙරවලා දැන් ගේ ගේ නික්මලා පැවිදි වෙලා ඉන්නවා ආහාර පාන චීවර වලින් විතරක්ම සතුටුමත් වෙලා විවේකී ඇරිලා කයින් වන මනසින් වචනේ සංකෘත වෙලා ඒ කියන්නේ ඒවත් හොඳට සංවර වෙලා ඉන්නවා කියලා එහෙම කිව්වට පස්සේ අහනවා රජතුමාගෙන් අහනවා එහෙම කවුරු හරි කිව්වොත් අන්න මේ එතකොට රජුළු අහනවාද කියලා අහනවා මේ අන්න ඒ පුරුෂයා නැවතත් අයබදු ගෙවන ධන ධාන්‍ය වගා කරන මගේ ගොවියෙක් වේවා කියලා රජුරෝ අහනවාද කියලා අහනවා. එහෙම හිතනවාද කියලා. ඒකවරත් රජුරෝ කියනවා නැහැ එහෙම අහන්නේ නැහැ. එහෙම කෙනෙක් આવොත් අපි ආදරෙන් පිළිගන්නවා, වඳිනවා, මේ දැක හිටපු ආසනෙන් නැගිටිනවා. ඒ විදිහ කියලා බොහොම මේ සේනාසන ගිලම්පස ආදී සිව්පස්යෙන් සංඝා කරනවා කියලා රැකවල්ද සලස්වනවා කියලා කියනවා. ඉතින් එතකොට බුදුජාණන් වහන්සේ පිටතහම මෙහෙම වෙන එකත් සම්දිස්තික ඵලයක් නෙවෙයිද කියලා. එතකොට අජාසත් රජුගේ පිළිගන්නා ඕ ඒකත් ඒකාන්තයෙන්ම සම්දිත්තික ශ්‍රමණ පදයක් තමයි ඒකත් කියලා. ඊට පස්සේ ඒක තමයි දෙවනි කාරණය මේ සම්දිත්තික ශ්‍රමණ පදවල කියලා. ඊට පස්සේ තුන්වෙනි එකත් අහනවා මේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා තවත් විනි තියනවාද මේ සම්දිත්තික ශ්‍රමණ පදයක් පනවන්න පුළුවන් කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ හැකී කියලා දේශනා කරලා තියෙනවා මෙන්න මේ විදිහට හිතන්න කියලා. තව කෙනෙක් ඉන්නවා ඒ කාලේ මේ අරහත් වූ සම්‍යක් සම්බුද්ධ වූ විචාචන සම්පන්න සුගත ලෝකවිදු පුරුෂ ධම්මසාරති සත්තා දේව මනස්සානම් බුද්ධෝ භගවාති කියන මේ මේ ගුණයන් වලින් යුක්තව කථාගත වරේ ලෝක පහළ වෙනවා. ඒ ලෝකේ පහළ වෙලා මේ දෙවියන් සහිත, මරුන් සහිත, බමුණන් සහිත ලෝකයට ඒ වගේම මහන් බමුණන් සහිත සම්මත දෙවියන් හා සෙසු මිනිසුන් සහිත ප්‍රජාව. ඒ කියන්නේ එතෙන්දි කියනවා ඉමන් ලෝකං සදේවකං සමාරකං සබ්‍රහ්මකං සත්තමන බ්‍රාහ්මණින් භජං සදේව මනුස්සං සයන් අභිඥා මෙන්න මේ ලෝකේ තමන්ගේම නුවණින් දැනගෙන දේශනා කරන බුදුරජාණන් වහන්සේ කෙනෙක්. ඒ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන මේ ධර්මයේ මුලක් මැදක් අගක් කියන කොටස් පිරිසිදුවම ව්‍යංජන සහිත කොට අර්ථ සහිතව විස්තර කරනවා. ඊට පස්සේ අන්න ඒ විදිහෙන්දී භ්‍රමචර්යාව දේශනා කරනවා. පරිසුද්ධ වූ කේවල පරිපූර්ණ වූ භ්‍රමචර්යාව කේවල පරිපූර්ණ කියන්නේ සාර්ව ප්‍රකාරයෙන්ම සම්පූර්ණ වෙච්ච පිරිසිදු වූ භ්‍රමචර්යාව දේශනා කරනවා කියලා. ඒක අහලා මේ ගෘහපති කල් නැත්නම් ඒ ගෘහපති පුත්‍රේ කරි වෙනත් කෙනෙක් ඒ ධර්මය අහලා බුදුජානන් කරේ ශ්‍රද්ධාව ඇති කරගන්නවා. ඒ ශ්‍රද්ධාවෙන් සමන්විත වෙච්ච කෙනා හිතනවා මේ සම්බාධෝ ගරාවාසෝ රජාපතෝ සම්බාධෝ සම්බාධෝ ගරාවාසා සම්බාධෝ ගරාවාසෝ රජාපතෝ ඒ කියන්නේ මේ ගිහිගේ විසීම ඉතාමත්ම අවහිරයක් කරදරයක් රජාපතෝ කියලා කිව්වේ මේක මේ රජස්තිරු මාර්ගයක් කියන්නේ බොහොම කෙලෙස් නැගෙන මාර්ගයකයි මේ ගිහිගේ විසීම කියන එක තියෙන්නේ එතකොට ගීගේ වසන්නා වූ ඒ ඒ විදිහට ඒකාන්තයෙන්ම පරිපූර්ණ වශයෙන් ඒකාන්තයෙන්ම පිරිසිදු මේ කෙලෙස් ගෙවනවා කියන එක නැත්නම් කෙලෙස් අයින් කරනවා කියන එක නැත්නම් බඹසර වසනවා කියන එක පහසු වෙන දෙයක් නෙවෙයි. ඒකින්ද මමත් හේරවල් බාර මේ කතාවත් එක්කන ගීගෙන් පැවිදිීමට එනවා කියලා හිතනවා. එහෙම හිතලා එයත් ඒ විදිහට මේ ගොඩක් හෝ පොඩ්ඩක් හෝ තියෙන සියලු සම්පත් අයින් කරලා නෑ පිරිස අතහැරලා මහත්තු කියන ගොඩාක් නෑ පිරිසත් අතහැරලා මේ කේරවලු බාලා මේ කතාවත් පෙරවගෙන ගිහිගේ පැවිදිවට එනවා. මෙහෙම පැවිදිවීමට ඇවිල්ලා ඒ ඒ පැවිදි වෙච්ච කෙනා ප්‍රාතිමොක්ෂ සංවර සීලෙන් සමන්නාගත වෙනවා. ඒ වගේම ආචාර ගෝචර සම්පන්න වෙනවා. ඒ පොඩි වර්ධෙත් බය දකිනවා. අනුමත්තේසු වජ්ජේසු බය දක්තාවි කියන්නේ. ඒ පොඩි වර්ධෙත් බය දැනලා කාය වාක් සංවරයෙන් යුක්ත වෙනවා. ඒ වගේම පිරිසිදු ආජීවයකුත් ඇති කර ගන්නවා. සිල්වත් වෙනවා. ඉන්ද්‍රියන්හි දොර වැසූ සත්‍යක කියන්නේ ඉන්ද්‍රියන් බොහොම ආරක්ෂා කර ගන්නවා කෙලෙස් වලට යන්න එතනින් ඇතුල් වෙන්න ඉඩ නොදී. ඒ වගේම ආහාරයේ ප්‍රමාණයක් ගන්නවා. සිහියෙන් නුවණින් යුක්ත වෙනවා. ඊට පස්සේ සිව්පසෙන් සතුට වෙනවා. සිව් සමන්ත ලැබෙන සිව්පසෙන් සතුට වෙනවා. ඒ වගේම ශික්ෂා පදයන් සමාදන්ව හික්මනවා. ඉතින් මෙහෙම කොහොමද සිල්වත් වෙන්නේ කියලා විස්තර කරනවා අර අපි කලින් සාකච්ඡා කරපු චූල සීලයේ තියෙන එතකොට ප්‍රාණඝාතයෙන් වෙන්වීම අදත්තා දාණයෙන් වෙන්වීම එතකොට බ්‍රහ්මචාරී අබ්‍රහ්මචාරී ගතියෙන් වෙන්වීම ඊට පස්සේ බොරු කීමෙන් වෙන්වීම කේලම් කීමෙන් වෙන් වෙලා කළු වෙනුම් يعني බලින දේවල් වලින් පරස වචන වලින් වෙන් වෙලා ඒ වගේම සම්පප්පලාප වලින් වෙන් වෙලා වාසය කරනවා. වාසය කරනකොට ඊට පස්සේ එතනදී තව කියනවා මේ මේ ඔව් අලස්සාදානේ විරාම වාසය කරනවා ඊට පස්සේ බීජ පැලවෙන දේවල් බින්දින එකෙන් සිඳින එකෙන් පැලවෙච්ච දේ පෙර වෙච්ච දේවල් බින්දනයකින් සිඳනයකින් වැළකෙනවා රැ භෝජනයෙන් වැළකෙනවා වගේ චූල සීලයේ පිළිචර අනුදාහන්නේ පිළිගැනීමෙන් ශ්‍රී කුමාරකාගන් පිළිගැනීමෙන් දැසි දැස්සන් පිළිගැනීමෙන් එළවන් පැටලුවන් පිළිගැනීමෙන් ඇත්තු අස්වැයෝ පිළිගන්නේ වගේ වැළකීලා මේ විදිහට මේ ආජීවයත් පිළිසිදුත්ගෙන ඉන්නවා එතකොට අන්න ඒ කියන චූල සීලයෙන් තමන්නාගත වෙලා ඉන්නවා ඊට පස්සේ අර අපි මධ්‍යම සීලය ගැන කතා කරපු ටිකමොත් සමන්නාගත වෙනවා. ඒ කියන්නේ අර ශ්‍රද්ධාවෙන් දීපු වචන වළඳලා අර පළවලින් හට ගන්න බීජ, කඳෙන් පළවෙන බීජ, ඇටවලින් පළවෙන බීජ ආදී ඒ කියන්නේ බීජ වර්ග පහෙම පළවෙන බීජ සිඳලන්නේ නැතුව, කඩාගෙන නැතුව ඉන්නවා. ඊට පස්සේ කෑම රැස් කරලා තියාගන්නේ නැහැ. දීපු දේවල් ඒ වෙලාවෙම වළඳලා තියන වස්තු පැක් කරගන්නේ නැහැ. එතකොට වාහන කරත්ත වාහන වගේ දේවල් රැස් කරගන්නේ නැහැ. ඒ විදිහට කොහොම එකතු කිරීමේ පරිභෝජනේ වලකන සංවිධිකාල පරිභෝජනේ වැළකීලා ජීවත් වෙනවා. ඊට පස්සේ ඒ වගේම නැටුම් මේ ශ්‍රද්ධාවෙන් දෙන දේවල් මහාන බමුණ ශ්‍රද්ධාවෙන් දෙන දේවල් වලදලා නැටුම් ගැයුම් බැයිම් වලට යන්නේ නාට්‍ය ආදී බලන්න යන්නේ ඊට පස්සේ ඒ විදිහේ ව්‍යාකරණත් ක්‍රීඩා වලට යන්නේ නැහැ ඒ පොර බටළු පොර වගේ කුකුල් පොර බලන්න යන්නේ ඕන විදිහට සිල්වත් වෙනවා ඊට පස්සේ තවදුරටත් ඒ විස්තර කරනවා අටපාකෙලිය දසපාකෙලිය වගේ දේවල් නලා පිළිමේ දේවල් බලන්න යන්නේ නැහැ ඒවට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ විදිහට මධ්‍යම සීලෙම එයා සමන්නාගත වෙනවා. ඊට පස්සේ යනවා ඒ විදිහට මධ්‍යම සීලෙම සමාගනාගත වෙලා ඊට පස්සේ එතෙන්දි තහනවා එතකොට එයා මේ ඒ වගේම මේ විදර්ශනාව පිණිස හිතත් යොමු කරනවා. ඉතින් ඒ මේ කය සතර මහා භූතයන්ගේ හැදුනා කියලා ඒ වගේ අනිත්‍ය බව, දුගඳ හමන බව, ඒ දේවල් පිළිබඳව පවා විදර්ශනා කරලා හැදෙන බවක් තියෙනවා. ඊළඟට මේක අර කලින් දක්වපු සම්දිත්තික සමන ඵලවලට වඩා බොහොම උසස් වෙච්ච මනසට යම්කිසි සහනයක් ගෙන දෙන ඒ වගේම මේ හොඳ මාර්ගයකට පැමිණිච්ච සම්දිස්තික ශ්‍රමණ ඵලයක් හැටියට සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ. ඉතින් ওই වගේ මේ කියනවා ඊට පස්සේ මේ තවදුරටත් විස්තර කරලා දෙනවා මෙහෙම සමාහිත වූ සිත පිරිසිදු වුණාම කෙලෙස් අඩු වෙච්චාම ඊට පස්සේ අර උපක්ලේශ අඩු වෙච්චාම මොදු වෙච්චාම කර්මන්නේ වෙච්ච හොඳට කර්මන්නේ වෙච්චාම මේ ඉච්ඡල බවට ආවට පස්සේ මේ මනෝමය ශරීරාදිය මවාපාන පිළිපෙ හිතෙමු කරනවා කියලා කියන මම හිතන්නේ අපි පසුගිය සතියේ ඔය හරියට විතර ඇවිල්ලා අපි නැවැත්තුවා කියලා තමයි මට මතක තියෙන්නේ දරුවත් මාත්මේ අපි අවශ්‍ය නම් මේ කතා කරලා සාකච්ඡා කරන්න පුළුවන් මම හිතලා නම් සතියේම සම්බන්ධ වෙලා නැති වෙයි කියලා. ඒකවත් තමයි. තෙරුවන් සරණයි ජයන්ත මහත්මයා මම හිතන්නේ ඔබතුමා කිව්ව විදිහටම තමයි මතක තියෙන්නේ. එතුමා මෙතනට ඇවිල්ලා නැවතුණා කියලා. ඉතින් අපි දන්නේ එතුමා මොන විදියට මේ සූත්‍රය සාකච්ඡා කරන්න බලාපොරොත්තු වුණාද කියලා අපි අතින් මොන හරි වරදක් වුණොත් අපි එතුම සමාව ඉල්ලමු අපිට දැනෙන තේරෙන විදිහටනේ අපි සාකච්ඡා කරන්නේ. ඉතින් ඒ ඔබතුමා කිව්වා වගේ මේ සූත්‍රය දිගටම ඇහුම්කන් දීගෙන ඉන්නකොට ජයන්ත මහත්මයා දැන් අපි දන්නවා මේ ශ්‍රමණ ඵලයේ තියෙන ශ්‍රමණ ඵල ශ්‍රමණ භවයේ නිසා ලැබෙන ඵල කියන එකනේ අපි තේරුම් අරන් තියෙන්නේ. දැන් මේ මේ සූත්‍රය දිගටම බලාගෙන යනකොට ඇත්තටම හරිම ලස්සනට මේ ප්‍රතිපදාව විස්තර වෙනවා මේකේ. ඒ මොකද අපිට හුඟක් වෙලාවට මේක දැන් අපි හුඟක් වෙලාවට තනින් තනින් අපි දේවල් ඉගෙන ගත්තට මේ දේවල් එකට එකක් මේ මුතු ඇට වගේ අමුණගෙන අමුණගෙන යන්නේ කොහොමද කියන එක අපිට තේරුම් ගැනීම ටිකක් අපහසුයි අපිට ඒ ඒ තරම්ම ලොකු දැනුමක් නැති නිසා නමුත් මෙතනදී තථාගතයන් වහන්සේ බොහෝම ලස්සනට අපිව එක් කරගෙන යනවා අවසානයේ ඒක මේ කොටස් වශයෙන් නිකන් බැලුවහම හොඳට තේරෙන එක තමයි මේ ආසවක්ඛේ ඥානය කියන දේ දෙයක් කියලා අපිට කියන්න බෑ ආසවක්ඛේ ඥානය ඇති වෙන්න දක්වාම මේ කොහොමද මේ මනස වැඩෙන්නේ කියන එක. ඉතින් දැන් ඒ ඔබතුමා නවත්තපු තැන ඉඳලා අපිට ඇත්තටම පොඩ්ඩක් ඉදිරියට යනවා නම් ඊළඟට තියෙන්නේ ඔබතුමා කිව්වා වගේ මේ සංවරය මේව නිසා මේ ඉන්ද්‍රිය ඉන්ද්‍රිය සංවරය ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා කියන එක. නමුත් මේ අපි ඒව ගැන අපිට තේරෙන ධර්මවල ටිකක් සාකච්ඡා කරොත් හොඳයි කියලා හිතෙනවා. මොකද ඉන්ද්‍රිය සංවරය සති සම්පජඤ්ඤය ගැන තමයි ඊළඟ කොටස් දෙක තියෙන්නේ අපිට. ඉතින් අපි කල්යාණ මිත්‍රත් එක්ක ඒ ගැන සාකච්ඡා කරොත් හොඳයි කියලා හිතෙනවා. මොකද මේ ඉන්ද්‍රිය සංවරය කියන එක අපි හැම දිනාම වගේ භාවනා කරන අය භාවනා වට යොමු වෙච්ච පිරිසක් නිසා අපි ඉන්නේ හුඟක් වෙලාවට අපි මේ ඉන්ද්‍රිය සංවරය කියන එක අපි දන්නව සාමාන්‍ය සාමාන්‍ය පුද්ගලයෙකුටත් කරන්න පුළුවන්. දැන් අපි හිතමු මේ විදිහට සාමාන්‍ය කෙනෙකුට කවුරු හරි කියනවා මේ ඕනට වැඩිය මේ සින්දු අහන්න එපා ඔය ටීවී බලන්න එපා මේ කියලා කියනවා කිව්වහම ඉතින් අර කියපු දේ අහලා අපි ඒ දේ නවත්තනවා ඉතින් ඒ ඒ නැවැත්වීම සමහරක් වෙලාවට අර පුද්ගලයාට තියෙන බැඳීම හෝ ඒ පුද්ගලයා කියන දේ හරි කියලා හිතලා ඒක කරන්න ඕනි කියලා හිතලා ඒ වගේ තියෙනවා නමුත් මෙතන මට තේරෙන තරමට තථාගතයන් වහන්සේ ඉන්ද්‍රිය සංවරය ගැන කියනකොට මේ මේ සිංහල පරිවර්තනයේ තියෙන්නේ මහරජ භික්ෂුව කෙසේ නම් ඉන්ද්‍රයන්හි වැසූ දොරටු ඇත්තේද මහරජ මේ සස්නෙහි භික්ෂුතුමේ ඇසින් රූප දැක එහි නොඇලේ එහි නොපෙළඹෙන්නේය ඇස් ඉන්ද්‍රියෙහි අසංවරව වසන්න හොත දැඩි ආශාව හා කලකිරීම ආදී අකුසල ධර්මයෝ හිතට ඇතුල්වන්නාහුද. ඒ විදිහට තමයි විස්තර වෙන්නේ. දැන් මෙතනදී අපිට ඇත්තටම පොඩ්ඩක් අපිට මතක් කරගන්න පුළුවන් වුණොත් කොහොමද මේ මනස මෙහිම වැඩ කරන්නේ? අකුසල ධර්මයන් ඇති වෙන්න එහෙම නැත්නම් අකුසල ධර්ම කියලා අපි සාමාන්‍ය විදිහට වචනේ කිව්වට මෙවැනි සංස්කාර මනසක් තුල හට ගැනීමට කොහොමද මේ දේ පටන් ගන්නෙ? කොහොමද එහෙමනම් මේ ඉන්ද්‍රියවල වැසූ දොරටු ඇතුව ඉන්න කියන්නේ මොකක්ද උන්වහන්සේ කිව්වේ කියලාදී අපි තේරුම් ගත්තොත් හොඳයි කියලා හිතුණා. මොකද අපි දන්නවා නොයෙකුත් නොයෙකුත් විදිවලට අපි මේක අහලා තියෙනවා. ඒ ඒ මොකද අර වචන තුනක් ගැන මම ළඟදී ධර්ම දේශනාවක් ඇහුවා මට ගොඩාක් සතුටු හිතන එකට ඔය සංජානාති පරිජානාති අභිජානාති කියන අපි මේ ගැන කලිනුත් සැරයක් කතා කරා. මොකද මේ සංජානාති කියනකොට මේ සාමාන්‍යයෙන් තේරුම් අරගෙනයි දේවල් කරන්නේ. අපි කාටත් ඒක තියෙනවා. පරිජානාති කියන එක ඊටදී ටිකක් ඉහළ මට්ටමකින් ඒ වගේම අභිජානාති කියනකොට ඊටත් ඉහළ මට්ටමකින් තේරුම් ගැනීමක් දැකීමකුත් එක්ක එන විශ්වාසයක් ඇතිව ඇතිවන ඥානයක් බවට තමයි මේ දේශනාවදී මම අහුම්කම් දුන්නේ. ඉතින් ඒ ඒ ආකාරයෙන් මේ ඉන්ද්‍රිය සංවරය ගැනත් අපිට තේරෙන අපිට සංජානනය කරලත් තේරුම් ගන්න පුළුවන්. පරිජානනයම තේරුම් ගන්න පුළුවන්. මොකද අපි ওই මදුපිණ්ඩික වැනි සූත්‍ර ඒව අහලා තියෙන කොහොමද මේ සංස්කාර සකස් වීම සිද්ධ වෙන්නේ ප්‍රපංචයට යන්නේ කොහොමද මේ ප්‍රපංච අකුසල් කුසල් වශයෙන් හැසිරෙන්නේ කොහොමද කියන දේවල් අපි ඉගෙනගෙන තියෙනවා. ඒ ඒ දෙක ඒ දෙවනි ක්‍රමය අයිති වෙන්නේ අපි පරිජානනය කරලා ඒ දේ තේරුම් ගත්තාම තවත් විදියකට අපිට හිතන්න පුළුවන් ඒක භාවනා කරනකොට අපි කියනවනේ තුන් ආකාරයකට භාවනාමය ප්‍රඥාව සුත්තමය චින්තාමය භාවනාමය කියලා. දැන් මේ දෙවනි චින්තාමය ප්‍රඥාවට කියලා හිතෙනවා එහෙම වැටෙන්නේ. මම වැරදි නම් අනිත් කල්යන මිත්‍ර මාවනි වැරදි කරන්න. මොකද තුන්වෙනි මට්ටමට පරිජානනයට ගිහිල්ලා යනකොට මේ දේ භාවනාවකින් අපි මේ දේ ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දැකලා තියෙනවා. දැක්කට පස්සේ මේ පරිජානනය අභිජානනය වුණාට පස්සේ අපි දන්නවා මෙතනින් එහාට මේක සොයසොය යන්න වැඩක් නැහැ. ඉන්ද්‍රියෙහි වැසූ දොරටු ඇත්තේද කියන්නේ මෙන්න මේ දෙයටමයි මේ සිදුවීම මේ විදිහට සිදුවෙනවා ඒ සිදුවීම සිදුවීම නිසා වෙන ඒ අකුසල් සහගත සංස්කාර ඇති නොවීම සඳහා නම් මෙන්න මේ විදිහට මේ ඉන්ද්‍රියයන්ගෙන් මේ සිදුවන ක්‍රියාව අපි දැකලා ඒ දේ නැවතීමක් සිද්ධ වෙන්න ඕනේ කියන එක මම හිතන්නේ ඒ දෙම වෙන්න ඕනේ. උන්වහන්සේ අපිට දේශනා කරලා තියෙන්නේ දේ දිත්ත මත්තං සුතේ සුත මත්තං මුතේ මුත මත්තං ආදි වශයෙන් මොකද මේ මේ මේ සූත්‍රයේ කියන්නේ ඇත්තටම ඇසෙන් රූපයක් දැක එහි නොඇලේ. එහි නොපෙළඹෙන්නේය. ඇස් ඉන්ද්‍රියෙහි අසංවරව වසන්නහොට දැඩි ආශාව හා කලකිරීම ආදී අකුසල ධර්මය හිතට ඇතුල් වෙනවා කියලා. ඉතින් ඇයි එහෙමනම් උන්වහන්සේ අපිට හිතන්න පුළුවන් ඇයි උන්වහන්සේ කිව්වේ මේක වෙන්න දෙන්න එපා කියලා. ඉතින් තව ඉස්සරහට මේ සූත්‍රය විස්තර වෙනවා. එසේ වුණොතින් කොහොමද මේ මනසක් නොවැඩෙන්න හේතු වෙන්නේ? ඉතින් මම හිතන්නේ ජයන්ත මහත්මයා අපි ඒ නිසා ඒ ගැන ටිකක් කතා කරොත් හොඳයි කියලා හිතෙනවා. ඔබතුමාත් අනිත් කල්යාණ මිත්‍රයන්ගෙනුත් අපි ඒ ගැන ටිකක් අහලා දැනගනිමු. තෙරුවන් සරණයි. ආ තෙරුවන් සරණයි බොහොම ස්තුතියි. මහත්මයා මම හිතන්නේ මගේ කොටසක් මගේ අරලා මම අන්තිම ඡේදයට ගියේ. ඔබතුමී පාරංගත තැන ඉතාමත් නිවැරදි අපි එතන තමයි ගිය පාර නැවැත්තුවේ ඉන්ද්‍රිය සංවර ඒ සම්බන්ධයෙන් කියපු තැන මට මොහොතකට කල්පනා වුණේ අපේ ඇස කියන ඉන්ද්‍රිය තමයි බොහෝ සෙයින්ම කෙලෙස් දැන් අපි දවස පුරාම දකින්න දේවල් ගැන හිතන ආකාරයත් ඒ වගේ බැලුවම ඇස කියන එක තමයි මෙතනත් මුලින්ම ප්‍රකාශ කරලා තියෙන චක්කු කියන එක තමයි ওই සූත්‍ර දේශනාවලදී මුල්ම ඉන්ද්‍රිය හැටියට නැත්නම් මුල්ම ආයතනය හැටියට හැම තැනමම දේශනා කරලා තියෙන චක්කු සෝත ගාන ජීවහා කාය මන කියලා ඒ ආකාරයටයි කියන්නේ. චක්කු කියන එක ගත්තාම පෞද්ගලිකව හිතන දෙයක් තමයි මේ වැටිපුරම කෙලෙස් ඇති වෙන්න හේතු වෙනවා නම් ඒ කියන්නේ කෙලෙස් ඇති වෙන්න හේතු වෙන්නේ අපේ ඇතුළත තියෙන ආශෝධර්ම තමයි. නමුත් ආයතනයක් හැටියට එහෙමත් නැත්නම් ඉන්ද්‍රියක් හැටියට ගත්තොත් වැඩි වශයෙන්ම කෙලෙස් හට ගන්න ద్వාරයේ හැටියට කෙලෙස් හට ගන්න උදව් උදව් වෙන ద్వාරයේ හැටියට මේ චක්කු ద్వාරය කියන එක බොහෝ සෙයින්ම තේරෙන දෙයක්. මොකද අපේ ඇහැ අරගෙන ඉන්නවා කියන්නේ නොයෙකුත් ආකාර දර්ශනය හැමෝට එනවා. ඉතින් අපේ සිත යම් ප්‍රමාණයක දමණය වීමක් තිබුණ නැත්නම් මේ දකින දේවල් කෙරෙහි ඒ නිමිති අනුනිමිති අරගෙන ඒ ගොඩාක් කෙලෙස් ඇති කරගන්න ඇතිවීමට හේතු වෙනවා. ඇති කරගන්නවා කියන රණ ඇති වෙනවා. ඇති වෙන්නේ හේතු නිසා. ඒ හේතු තමයි අපේ අර්ථව ධර්මයන් අපි තියෙන ලෝභ ද්වේෂ මෝහ කියන ඒ අකුසල මූලයන් හේතු වෙලා අමසේ ධර්මයන් හේතු වෙලා ආශ්‍රව ධර්මයන් හේතු වෙලා නොයෙකුත් විදිහට ඒ අකුසල පැත්තට ඒ සිත ගමන් කරන්න ඉඳිනවා. ඉතින් ඒක සංවර කර ගැනීමේ කියන එක ලේසි පහසු දෙයක්වත් නෙවෙයි. මම හිතන්නේ සිහිය කියන එකෙන් තොර වෙච්ච ගමන්ම සිහියෙන් තොර වූ ගමන්ම ඒ කෙලෙස් කන්තරාව ඒ අර අයෝනිසෝ මානසිකාරය නිසාම ඇති වෙනවා කියන එක තමයි දැන් හිතෙන්නේ. අපි තවදුරටත් ඉන්ද්‍රිය සංවරය ගැන කතා කරගන්න අපි දිලුක් මහත්මයාට යමු. දිලුක් මහත්මයා Uh-huh. ඔව් තෙරුවන් සරණයි හැම දිනාටම තෙරුවන් සරණයි ජයන්ත මහත්මයා අහගෙන හිටියත් මේ ඔබතුමාත් ඒ වගේම චිත්‍ර මහත්මියත් ඒ ගිස්මානේ අපිට සූත්‍ර දේශනාව අපි සත්‍යජිතම අපිට විස්තර කරපු ටික ඒක මම හිතන්නේ ඉතින් අවසාන වශයෙන් සඳහන් කරපු දැන් ඉන්ද්‍රිය සංවරය ගැන කතා කරපු වෙලාවේ දැන් ඇත්තටම දැන් ඒක දැන් එක පැත්තක් තමයි කෙලෙස් වැඩිපුර ඇති වෙන පැති. අපි හිතමු දැන් ඔබතුමා කිව්වා වගේ ඇස කියන එක දැන් අනිත් පැත්තට කතා දැන් මම මේ ගෙදර හින්නවා කියලා හිතමුකෝ මේ දැන් සතියන්ති මම දැන් මේ දැන් මේ ඔබතුමා ඔක්කොම සඳහන් කරන වෙලාවෙ මිතුවා ඇත්තට මේ මේ ගෙදර මේ විපස්ස පිටිපස්ස මේ ළඟේ මේ කෙලෙස් ඇති වෙන්න දේවල් තියනවාද ඇත්තට මම දැක්කම කියලා. එහෙම නිකන් බැලුවාම එහෙම ගොඩක් දේවල් නෑ. ඇත්තටම කියන්න මේක ඉතින් ගේ තියෙනවා මේ හැමදාම දකින ගස් කොළන් එළියේ ඔය ඉන්න කට්ටිය ඒ ලොකු කෙලෙස් එකක් නෑ. හැබැයි අර මේ මට ඒලා විශ්තුනේ මේ මේ අපිට මේ මනස මනස තමයි මූලිකලා මේ සෑහෙන මේක කෙලෙස් වලට වැඩිපුරම ද්වාරය කියලා මේ මේ ඇස කන මේවත් යොමු කරවන්නේ අන්තිමට. මොකද දැන් අපිටම රූප ටෙලිවිෂන් එකක් තියෙනවා කියලා ගෙදර සාදේ. ඕකකින් අපි එන්නේ නැහනේ. channel ඉබේ මාරු වෙන්නෙත් නැහැ. කෙලෙස් වැඩිපුර තියෙන channel එක ඉබේ යන්නෙත් නැහැ. ඕකට ගිහිල්ලා යවෙන්නේ කොහෙන් ආපු කොහෙන් ආපු invitation එකකින්ද? ඒ වගේ තමයි සින්දු ඉබේ මෙයා වෙන්නේ නැහනේ. ඉතින් එහෙම බලපුවාම මේ කෙලෙස් කොහෙන්ද එන්නේ කියන එක එකක් වැඩිපුරම එන්නේ කොහෙන්ද කියන එක හිතන එක එක පැත්තක්. අනිත් පැත්තෙන් තමයි දැන් මේ කෙලෙස් අඳුරගන්න. එතකොට ඒ වගේ විශේෂයෙන්ම ඉන්ද්‍රිය සංවරය ගැන කතා කරන අපි දැන් පුණු වශයෙන්ම තියෙන මේක මේ සකස් වෙච්ච දෙයක් අනිත්‍ය දෙයක් ඒ ආදී වශයෙන් දැකලා අර අනිත්‍ය ඒ පැත්තේ සංඥාව ඔළුවට යවන එක වැඩිපුර එහෙම තමයි ඒකේ සූත්‍රය අනුව තියෙන්නේ. ඉතින් එහෙම බැලුවාම ඇත්තටම මේ සමහර ලාවට කෙලෙස් වැඩිපුර එන ద్వාර තිබුණා පුහුණු කරන්න පුළුවන් වැඩිපුර සමුන්ට ගැළපෙන එකක් වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ශබ්ද. සමහර ලාවට ශබ්ද පැත්ත වැඩිපුර පහසෙන් පුහුණු කරන්න පුළුවන් වෙන්න පුළුවන්. ඒක මම නම් ඒක දැක්කා ඒක තාවක විපස්සනා භාවනා වැඩසටහනකදී ඇත්තටම ඒක මට ඒක ගොඩක් උපකාර වුණා. ඒ ඒ ශබ්ද ගැන වැඩිපුර ඒව ඇති වෙන ආකාරය ඒ ගැන අවධානය සිටීමෙන් ඒක පහසුයි කියලා හිතලා දකින්න දෙයට වැඩිය. ඉතින් අන්න ඒ පැත්ත ගැන ටිකක් සඳහන් කරන්න ඕනේ ජයන්ත මහත්මයා තෙරුවන් සරණයි. ආවකේ සම්පන්නයි දුක්මක් නැත්තමයි මනෝපුම්බංගමා ධම්මා මනසෙත්තා මනෝමය මනසාචේ පදුත්තේ වාසතිව කරෝති වාසය කියන්නේ එතකොට මනස කියන එක තමයි අත්‍තරම මුල් වෙන්නේ. මනසේ මනස කියන්නේ ඇත්තටම මනස කියලා ගන්නකොටත් ඒ අපිට හිතට එන දේවල්. ඒ සිතුවිලිත් එක අපේ ඉතින් ඇත්තටම ක්ලේශ ධර්ම පැටලලා තියෙනම සිතත් එක්ක තමයි සිතෙන් තමයි මේ දේවල් මෙහෙවන්නේ. එතකොට මේ ඉන්ද්‍රියන් ටික කෙලින්ම මනසට තමයි මේවා ටික සපයන්නේ. අවශ්‍ය කරන අම්පන්න ටික සපයන්නේ මනසට බව. ඒ මනසෙන්ම තමයි මේ ඉන්දියන්ම හසුරවන්නේ කියන එකත් ඒක පැහැදිලි. බොහොම පිං ලෙලුක් මහත්තයා පද්මශ්‍රී මහත්තයා ඔබතුමාට වෙන්නද? ඒවත් තමයි. කවුරුත් අපිට විස්තර කරමු අපි ටිකක් කතා කරමු ඉන්දිය සංවර්ධනය පිළිබඳව. ඒවත් තමයි. සේරුවන් සරණයි. ඇත්තම අවශ්‍ය කාරණා ටික කියුණා මම හිතන්නේ. මොකද මේ හැම දෙයක්ම කරන්නේ සිතේ සංවරභාවය ඇති කරගන්නනේ. මේ සිතේ සංවරභාවය ඇති කරගන්න මේ සිතට බීජ නැත්තම් කර කරුණු කාරණා සපේන ඉන්ද්‍රියන් එන දොරටු ටික තමයි මේ ඉන්ද්‍රියන් වශයෙන් අපි සලකන්නේ. ඉතින් මේ ඉන්ද්‍රියන් වලින් ලැබෙන දේවල් සිත අවුලවනවා නම් මේ ඒ සිත අවුලවා ගන්න නැති වෙන්න කරන කාර්යයක් මේක. එතකොට මෙතන මූලික කර්තව්‍යය තියෙන සිතේමයි. මොකද මේ මේ දොරට වලින් මොන කාරණා එළඹුණත්, ලැබසිත කරා එළඹුණත් ඒ වෙත යොමු නොවී සිටීම පවත්ත ගන්න වෙන්නේ සිතේමයි. ඒක සිතේ සංවරභාවය එතනින්මයි කරන්න වෙන්නේ. ඉතින් ඉන්ද්‍රිය සංවරභාවය ඇති කර ගන්නවා කියන්නේම සිත සංවර කරගන්න සිත ඒ ඉන්ද්‍රියන් අරා එන දේවල් ඔස්සේ හඹා යාම වලක් වීමයි මම හිතන්නේ මෙතනින් කෙරෙන්න ඕනේ කියලා. තෙරුවන් සරණයි. ඔව් තෙරුවන් සරණයි. මාස්නා බොහොම පිං. ඔව් දැන් මෙතනදී ඒ ඉන්ද්‍රියන් ටික ගත්තාම ඇස කන නාසය දිව කය කියන ටික ඊට පස්සේ මනසත් ඒ විදිහටම තියෙනවා. ඔව් එතකොට ඇත්තටම අපි අර අහලක් තියෙනවා ඔව් ඒක සිතකයි කියන එකක් මේ මෙතනදී අපිට කිය විශේෂයෙන්ම කියන්න තියෙන්නේ ඇස කාන ආසය දිව කය කියන ඉන්ද්‍රියනෝ ඒ වගේම මනස ආරක්ෂා කිරීම සංවර වීම තමයි මෙතනදී අපි ඇති කර ගන්න ඕනේ පද්මශ්‍රී මහත්මයා කිව්වා වගේ අර ඒ එන අපි දැන් යමක් ගැන හිතනවා නම් අර ඒක සූත්‍රයක සඳහන් වෙනවානේ අපි අහලා නැති දෙයක් කවදාවත් දකින්නට හම්බෙන්නේ නැති අහන්නට හම්බෙන්නේ නැති දෙයක් ගැන අපිට කිසිම හැඟීමක් ඇති වෙන්නේ නැහැ අපි කල්පනා කරනවා නම් කල්පනා කරන්නේ අපි දැකලා කියන දෙයක් ආශ්‍රයෙන්මයි එහෙම නැත්නම් අහලා තියෙන දෙයක් ආශ්‍රයෙන්මයි දැනিলা තියෙන දෙයක් ආශ්‍රයෙන්මයි අපි යමක් ගැන හිතනවා නම් හිතන්නේ. එතකොට ඒ අදහස් හිතට ගලා ඒම අඩු කරන ගතියක් හිතේ විවේකයේ ඇති කරන ගතියක් තියෙනවා. අනිවාර්යයෙන්ම මේ ඉන්ද්‍රිය සංවරය තියෙනවා. ඉතින් අපිට අව ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ ඇත්තටම අවස්ථාව තියෙද්දි අවස්ථාව තියෙද්දි ඒ දේවල් වලට නොයා මූලික වශයෙන් සිතේ සංවරයක් යම් කිසි විදිහකින් සිතෙන් යම් කිසි අනුබල නොදීමක් ඒ ඒවා බලන්න හරි අහන්න හරි රස විඳින්න හරි අනුබල නොදීමක් කරන තාක්කල් එතකොට ඒවයින් ඉපදෙන්න යම් කිසි කෙලෙසක් කෙලෙසක් තිබුණා නම් ඒව නොඉපදී ඉන්න අපිට උදව් කිරීම තමයි ඒ කරන්නේ කියන්නේ මේ මනසේ මනසේ සංහිඳියාව නැත්නම් මනසේ සංසුම්භව ඇතිකරන අනවශ්‍ය රූප ශබ්ද ගන්ධ රස පහස ධම්ම වගේ දේවල් වලින් වළකින එක තමයි මූලික වශයෙන්ම කරන්න තියෙන කියලා තමයි තියෙන්නේ මම හිතනවා අපිට ඉදිරියට යන්න පුළුවන් කියලා මේ චිත්‍රා මහත්මිය තවදුරටත් විස්තර යන්න අපි කතා කරමු. ඊළඟට තෙරුවන් සරණයි ජයන්ත මහත්මයා. මම හිතන්නේ අපිට කල්යාණ මිත්‍ර හැමදෙනාම උදව් කරේ අපි කියපු දේ තවදුරටත් විස්තර කරගන්නයි. තවත් පොඩ්ඩක් අපිට මට හිතුණා මේ හිතන්න ඕන තැනක් තියෙනවා. මොකද අපි මේ ඉන්ද්‍රිය හයක් ගැන කියනකොට අපිට ජයන්ත මහත්මයා මේ පහකින් සිදුවෙන දේ නම් හොඳටම තේරෙනවා. නමුත් අපි දැන් අපි දන්නවනේ මනසත් ඉන්ද්‍රයක් විදිහට අපිට තථාගතයන් වහන්සේ නැවත දේශනා කරලා තියෙනවා කියලා. අනේ එතනදී අපිට පොඩ්ඩක් ඒ වැටහීම එන්න නම් භාවනාවක යෙදුනොත්ම තමයි ඉතින් මේ භාවනා කරන අපේ සහෝදර පිරිසත් එක්ක ඒක අපිට හොඳට බෙදා ගන්න පුළුවන්. දැන් අපි මෙහෙම හිටියොත් මන ධම්ම මනෝවිඥාන ස්පර්ශ වෙනවා කියන එකෙන් නැවත අපිට සංස්කාර හැදෙනවා කියන එක අපිට හොඳම තේරුම් ගන්න පහසුම වෙලාව තමයි අපි භාවනාව යෙදෙනකොට කියලා තමයි තේරුම් ගන්න තියෙන්නේ. මොකද මේ පංච නීවරණ ප්‍රහාණය කරන්න නම් මෙන්න මේ தত্ত্বය අපි මන ඒ කියන්නේ මන කියන දොරටුව සංවර කර ගැනීම අවශ්‍යම වෙනවා. එහෙමනම් මන කියන දොරටුව සංවර කරනවා කියලා කියන්නේ මෙන්න මේ නීවරණ ධර්ම එන හැටි දැකලා ඒ කොහොමද ඒව එන්නේ? ඒව එන්න හේතුව මොකද ඇසට රූපයක් වැදිලා එහෙම නැත්නම් කනට ශබ්දයක් වැදිලා එනවා වගේ නෙමෙයිනේ මනසට ධර්ම ඇතුල් වෙනවා කියනකොට මනසට එන අරමුණ එක pore බැදීමක් ඇතුලේ සිද්ධ වෙන බව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ පංච නීවරණ ප්‍රහාණය කරන්න අපි උත්සාහ කරන කොටයි කියලා හිතුණා. මොකද එතකොට අපිට තේරෙනවා මෙන්න මේ අනිත් දොරටු පහෙන් අපි මෙතෙක් ගත්තපු අරමුණු අපි ඒවා සංජානනය කරපු හැටියට තමයි විදියට තමයි අපි ඊළඟට ඇස් දෙක පියාගත්තට කනට සද්ද නැති තැනකට ගියාට රස විඳින්නේ නැති වුණාට ශරීරයට පහසක් නැති වුණාට අපි දන්නවා භාවනාවට වාඩි වුණාම අපේ මනසේ තියෙන කරච්චලේ එහෙම නැත්නම් මේ දොඩමලු බව මෙන්න මේ දොඩමලු බව මොකක් කොහොමද උනේ කියලා අපි තේරුම් ගන්න උත්සාහයක් කළොත් අපිට මම හිතන්නේ මේ මන ධම්ම මනෝ විඥාන தත්ත්වේ තමයි එතන තියෙන්නේ කියලා හිතෙනවා ඒ නිසාම පංච නීවරණ ප්‍රහාණය වෙන තුරු ඒ මොකද ඒක දැනගෙන ඒන් ඔබට මනස හසුරවන තුරු අපේ ඉන්ද්‍රිය සංවරය සම්පූර්ණ වෙන්නේ නැහැ කියලා වගේ තේරෙනවා ජයන්ත මහත්මයා. ඒ ගැනත් මම හිතනවා අපේ අනිත් සහෝදරයන්ගෙන් අපිට දැනගන්න පුළුවන් වෙයි. අපිට ඊළඟ කොටසට තියෙන්නේ මේ කරන්න ඕන දේ. මේ තථාගතයන් වහන්සේගේ සූත්‍රයක් අපි අනුගමනය කරගෙන යනකොට බොහෝම ලස්සනට උන්වහන්සේ පෙන්වනවා උන්වහන්සේට තියෙන ශ්‍රද්ධාව සිය දහස් කියන්න බැරි ගුණයකින් වැඩි වෙනවා. උන්වහන්සේ ඊළඟට කතා කරන්නේ මොකක් ගැනද? සති සම්පජඤ්ඤය ගැන. මේ සියල්ල සඳහා මෙතෙක් කියපු මේ ඉන්ද්‍රිය සංවරය ඔක්කොම දේවල් වලට මොකද්ද අපිට තියෙන්න ඕන අපි කරන්න ඕන. සතිය සිහියෙන් ඉන්න ඕන නුවණින් දකින්න ඕන. ඉතින් එතනදී උන්වහන්සේ අපිට භාවිතා කරලා තියෙන්නේ මේ එදිනෙදා ජීවිතේ වැඩ කටයුතු කරනකොට ඒ මේ මොහොතට සිහිය පවත්වාගෙන කොහොමද මේ දේවල් කරන්නේ කියන එක දකින්න කියන එක තමයි ඊළඟට තියෙන්නේ. අපි ඒ ගැන කතා කරන අතර ජයන්ත මහත්මයා අර මන ධම්ම මනෝ විඥාන தත්ත්වයක් පොඩ්ඩක් තවදුරට තේරුම් ගන්න අපේ කල්යාණ මිත්‍රෙන්ගෙන් උදව්වක් ඉල්ලම්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි බොහොම චිත්‍රමාත්මේ මම හිතන බ්‍රෝණ මහත්මයා අපිට සම්බන්ධ වෙලා ඉන්නවා බ්‍රෝණ මහත්මයා මම දන්නේ අපිට මම කොයිවිලා සම්බන්ධුනේ කියලා නමුත් ඔබතුමාට මගේ ඉන්ටර්නෙට් කරනවා ඒ පිළිබඳව අපිට තරම විස්තර කරන්න මන ධර්ම මා විඥාන කියන කොටස් කොයි ආකාරයේද මේ ඉන්ද්‍රිය සංවරයත් එක්කම ගලපලා කතා කරන්න කියලා තේරුම් ගන්නවා තිරුවන් සරණේ මම දැන් පැය කාලක් විතර වෙනවා සම්බන්ධ වෙලා. හැබැයි මේ මේ සූත්‍රේ නම් මම දන්නේ නැහැ මොන සූත්‍රය ගැනද කතා කරන්නේ. සාමාන්‍ය පද සූත්‍රේ ආජේසුමයි කතා කරත් එක නේද? ටිකක් ඉස්සරහට යන්න අපි තියෙන කරාලි සත්‍යතුමා සමහර විට පසුව සම්බන්ධ වෙයි. එතකන් සාකච්ඡා කරන්න කියලා ගත්තා. හොඳයි. ඉන්ද්‍රිය සංවර කියලා කියනකොට අපිට සාමාන්‍ය අපි හිතන පැත්තකුත් තියෙනවා. ඉන්ද්‍රිය සංවරය කියන එක මුලදී අවශ්‍ය තමයි. හැබැයි ඊට පස්සේ අර යම්කිසි අවබෝධයක් එන්නන භාවනාවම අත්දැකීමක් එක්ක ඒ ප්‍රඥාගෝචරවම ඇති වෙන දෙයක් තියෙනවා. මුලදී ඒක අපි අර සාමාන්‍යයෙන් යම්කිසි සංවරතාවක් මේකට ඇති කරගෙන භාවනාව පැත්තට ගිහිල්ලා භාවනාවෙන් යම්කිසි ප්‍රඥාව පැත්තට ගියන් පස්සේ එතනින් ලැබෙන මේ වාස්කම් සාමාන්‍ය විදර්ශනා පැත්තෙන් තියෙන වාසිය තමයි අපිට එතකොට අර ඉන්ද්‍රිය සංවරයක් කියන එකටත් වඩා ඊට පස්සේ දැන් ඒ හැම එකේම ඒ හැම ඉන්ද්‍රියකින්ම ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි දැන් චක්කු සෝත කියන ඒ ඉන්ද්‍රියන් පහ තමයි හුඟක් වෙලාවට අපි සංවර කරගන්න හදන්නේ මනසට වඩා ඒකෝත් එහෙම මනස සංවර කරගන්න එකපාර අමාරු නිසා ඒ ඉන්ද්‍රිය සංවර කරගන්නෙම මනස ඒකාග එකඟ කරගැනීම තමයි ඊට පස්සේ ඒකඟත්වය ඇති වෙලා ඒකෙන් විදර්ශනාවක් පැත්තට යොමු වුණාන් පස්සේ ඊට වාස්යනේ ඊට පස්සේ ප්‍රායෝගික වෙන තියෙන අපේ වාසිය තමයි ඊට පස්සේ විදර්ශනා පස්සේ එනකොට අපි අර මුලමට්ටමේම අර ඉන්දියන්ට අහු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඉන්දියන් එන දේ දොරටු වලින් එන දේ ඒ විදිහටම බාර ගන්නෙ නැහැ. ඒක තමයි ඒ තියෙන වාසිය. ඉතින් අර මුලදී අමාරුවක් තිබුණත් අසංවරකම නිසා ඒ අසංවරකම නිසා හිතෙන් කරගන්න බැරි පස්සත්ය තිබ කොහොම හරි අමාරුම හරි ඒ දේ කරගත්තොත් විදර්ශනාවේ වාසිය තියෙන විදර්ශනාවේ පස්සේ සමහර වෙලාවට ඒ දොරටු වලින් ඒ අරමුණ ආවට ඒ කලින් අපි විදර්ශනාවකට කලින් ඒ දොරටුව ඒ ආපු අරමුණ එහෙම පිළිගත්තත් ඒ පසුව ඒ තියෙන ප්‍රඥාවේ තියෙන අවබෝධය පැත්තෙන් ගියාන් පස්සේ ඒ ඉන්ද්‍රිය වල තියෙන මේ සංවර කරගත්තේ නැතත් ඒ කියන්නේ අපි ඒක රූප වලින් රූප බලන්නේ නැතුව එහෙම ලොකුවට අපි ඒක මේ සංවර කර නොගියත් ඒ සංවරකම විදර්ශනා පැත්තෙන් මෙන්න මේ අරමුණු ගැන අවබෝධයක් එනවා මේ ඒ දොරටු වලින් එන අරමුණු ගැන. ඉතින් සාමාන්‍යයෙන් ලේසිම දේ තමයි චක්කු තියෙන පැත්ත තේරුම් ගන්න. අමාරුම දේ පැත්ත තමයි මන. ඒ කියන්නේ මනසට අරමුණු කොහොමද දෙන්නේ කියන එක. ඒකත් එකම දැන් භාෂා අරමුණක් නෙමෙයි අර සම්බන්ධ වෙන්නේ නැහැ මන සම්බන්ධ වෙනකොට. එතකොට හිතම තම අරමුණයි දෙකම එකට එන ගතියක් තමයි තියෙන්නේ. අතනදී අපිට දන්නවා චක්කුරට නම් රූපයක් එන්න ඕනේ. හැබැයි මනසට අහිර අරමුණක් يعني එළියෙන් ආරම්මණයක් ඇවිල්ලත් ඇස් වලින් ගන්න පොනොත් මනසින් තමයි යා මේ අරමුණ අඳුරගන්නේ. මොකද හිත අස්සෙන්ම ලොකු එහෙම අරමුණු බාහිර අරමුණු නැතත් අරමුණු ගැනීමක් තියෙන ධම්ම කියනවා වැඩ කරන එක තේරෙනවා. දැන් අමාරුම දේ තමයි මනසට ධර්මාරමණ කොහොමද මුණ ගැහෙන්නේ කියන එක තේරුම් ගන්න. ඉතින් ඒක මේ අමාරු නිසා තමයි කියන්නේ එකපාරම අමාරු නිසා තමයි අපිට කායනුපස්සනාව වගේ එකක් දීලා ඒක තේරුම් ගන්න අවස්ථාව හදලා තියෙන්නේ කියන එකයි තේරෙන්නේ. ඊට පස්සේ ඒකම පෙන් කරගත්තොත් එහෙම කායනුපස්සනාවකින් ආනාපාන සතියක් වගේ දිනු කරලා යනකොට ඒ යම්කිසි අර හිතේ සංසුම් බවක් තැන්පත් වීමක් ඇති වුණොත් විතරයි අපිට මන මනෝධම්ම කියන්නේ මනස ධම්ම කියන ඒවා කොහොමද ක්‍රියාත්මක වෙන්නේ මනෝවිඥානය කියන එක ඇත්තට යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් පාසුම දේම තමයි මම හිතන්නේ ඒ මනසට ධම්මාර්මුණු කොහොමද දෙන්නේ කියන එක දැනගන්න එකට වඩා කය ගැන කාය ප්‍රසාදය හරහා අපිට එන මේ පොට්ටබ්බය හරහා ආනාපාන සතියක් වගේ දෙයක් බලන්න මේ තේරුම් ගන්න නාම රූප වෙන් කර ගන්න හැටි තේරුම් ගත්තොත් තමයි අතන ඒක උතන නාම ධර්මම කොටස් දෙකක් තියෙන එක. රූප කොටසක් අයිති වෙන්නේ නැහැ මනස පැත්තට යනවා. ඒක පොඩ්ඩක් අමාරුයි. නාම රූප සම්බන්ධ තැනක් තේරුම් අරගෙන ඊට පස්සේ අස්සට යනකොට පහසු වගේ එකක් තමයි තේරෙන ජයන්ත මහත්තයා තේරුම් ගන්න. තාසන උතුම සඳහන් කරා විශේෂයෙන්ම දැන් ආනාපාන සති පොරියේ භාවනාවක යෙදුනහම මම හිතන එක අවස්ථාවක් මම හිතන කවුරුත් සම්දකින අවස්ථාවක් තමයි තමන්ට දැනෙනවා එක්තරා වෙලාවක සිත සංසුන් වුණාට පස්සේ එක්කෝ සංසුන් නොවි හරි අපේ හිත පිට යන අවස්ථාවලුත් දැනෙනවා. ඒ පිට යන්න හේතු වෙන්නේ කුමක් හින්දාද කියලා දැනන. ඒ කියන මනසට ආපු අරමුණ දිගේ ගිය හින්දායි ඒ හිත එතනින් මිදලා පැත්තකට ගියේ කියන එකක් දැනෙනවා. ඒ වගේම තවත් ටිකක් වෙලා ওই විදිහට ඔය ආකාරයෙන් ඒ දිහා බල බල ඉන්නකොට තේරෙනවා මේ සිතුවිලි කියන දේවල් සිතට එනවා යනවා එනවා යනවා අහස කියලා දෙයක් අහස දිහාව බලාගෙන ඉන්නකොට වලාකුල්ල රැවිලා යනවා ඇවිල්ලා යනවා වගේ පිටුපසින් තියෙන පිරිසිදු සිත කියන එක තියෙනවා. නමුත් ඒකට මේ බාහිරෙන් එන අදහස් සිතුවේ බාහිර කියන්නේ මේ තමන්ගේ හිත ඇතුළෙන්ම තමයි එන්නේ. නමුත් අපි ඒවට මනසත් එක්ක ගත්තාම බාහිර කියලා ගන්නෙ. එතෙන්දි ඒ ඒවා නිසා තමයි මේවා මේ ඒක එල්ලුනොත් ඔන්න සිත වෙන පැත්තකට යනවා. සිතේ එතකොට සංසුන් බව නැති වෙනවා. නමුත් ඒ ඇවිල්ලා යන සිතුවිලි දිහා තමන්ගේ නොවන විදිහට බලන්න පුළුවන්කමක් තියෙනවා නම් සිතේ ඒ කියන්නේ සිත ඒ ඒ කෙනේ ඉල්ලෙන්නේ නැතුව බලාගෙන ඉන්න පුළුවන්කමක් තියෙනවා තේරෙනවා මේ මන ධම්ම කියලා දෙයක් තියෙනවා නමුත් අපි ඒ ගැන එල්ලීමක් නැතුව ඉන්නකොට අපිට තියෙනවා මේ සිතේ ක්‍රියාවලිය හොඳට පේනවා නමුත් අපි මේ සිතේ ක්‍රියාවලියට ඇඟිලි ගහන්න යන්නේ සිතුවිලි එනවා සිතුවිලි ඒ වගේම නැතිලා යනවා කියන අදහසකුත් වෙනවා ඒකටත් ඇත්තටම මේ මේ ක්‍රියාවලිය දැනගන්න හොඳ අවස්ථාවක් හැදීට ඒක තේරෙනවා. යම් කිසි විදිහකින් එන සිතුවිලි වල කෙල්ලුමක් එතනින් අපේ සිත් කිවිටි වෙලා සිතේ තියෙන සංවර බව නැති වෙන්න හේතුවක් වෙනවා. ඊට පස්සේ යම් කිසි දෙයක් මතක් වුණාම ඒ දේ එතන ඉන්න තැනින් නැගිටලා හොයාගෙන හරියන්න කයත් මේ වන අවස්ථාවල් එන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේ මම හිතනවා චිත්‍රමාත්‍රයේ සඳහන් කරපු දේ දිහා ඒ ආකාරයෙන් අපිට බලන්නත් පුළුවන් කියලා. අපි ඔබතුමීට යොමු වෙන චිත්‍රා මහත්මිය මෙතෙන් ඉදිරියට පොඩ්ඩක් යමු. ඊළ නැවත සම සාකච්ඡාවක් කරමු. දෙවන් සර්නේ මම හිතන්නේ මම මයික් එක අන්මියුට් කරලම තිබුණා. සමා වෙන්නේ ගැන. ඊළඟට ඇත්තටම ජයන්ත මහත්මයා තියෙන සති සම්පජාඤ්ඤය තමයි උන්වහන්සේ අපිට දේශනා කරලා තියෙන්නේ. ඉතින් එතන එතන උන්වහන්සේ අපිට කියන්නේ මහරජ භික්ෂුව කෙසේනම් සිහියෙන් හා මනා ප්‍රඥාවෙන් යුක්ත වූයේ වේද කියලා විස්තර කරලා තියෙනවා මහරජ මෙසස්නෙහි භික්ෂුතෙම ඉදිරියට යෑම ආපසු යෑම නුවණින් දැන කරන්නේ ඒ විදිහට අපේ ඉරියව් පවත්තන හැටි දැන් අපි කතා සාමාන්‍ය ඵල සූත්‍රයේනේ උන්වහන්සේ කියන සිවුර පාත්‍ර සිවුරු කියන ඒවා මේවා දරනකොට හොඳ නුවණින් මේක දැනගෙන කරනවා. අනුභව කිරීම, පානය කිරීම, වැළඳීම, රස විඳීම හොඳ නුවණින් දැනගෙන කරනවා කියන එක තමයි කියලා තියෙන්නේ. දැන් මෙතනදී අර අපේ ඉන්ද්‍රිය සංවරය කියන එකත් එක්ක සම්බන්ධ වුණාම මේ සති සම්පජඤ්ඤයත් ඇත්තටම කියනවා නම් මේ අර ඔබතුමා කිව්වා වගේ මේ මනසේ සංවර බව ඇතිවෙන්න මනසේ අපි මේ දුක අවබෝධ කරන්න දුක කියන දේ සකස් වෙන දෙයක් කියලා අපි දන්නවා. ඒ සකස් වීම දකින්න කරන උත්සාහය නේ අපි මේ කරන්නේ. එතකොට අපි සිහියෙන් හිටියේ නැත්තම් අපිට මේ දේවල් දකින්න පුළුවන් වේද? ඉතින් සිහිය කියන එක ගැන කතා කරනකොට උන්වහන්සේ අපිට දේශනා කරලා තියෙන මේ අපිට බ්‍රුණෝ මහත්මයා කිව්වේ පහසුවෙන්ම දකින්න පුළුවන් තැන තමයි කායානුපස්සනාව. කයට හිත ගත්තොත් ඇයි උන්වහන්සේ අපිට මුලින්ම කය දේශනා කරේ කියලා අපි හිතුවොත් අපි දන්නවා අපේ මනස පිස්සු වඳුරෙකුටයි සමාන කරලා තියෙන්නේ. ඒ පිස්සු වඳුර අල්ලලා ගෙට දාගන්න ඕනේ. ඉතින් පිස්සු වඳුරා ගෙට දාගත්තේ නැත්නම් හැමතැනම දුවනවානේ. ඒ වගේ ඒ සිත අපි කයට ගෙනාවහම කයේ ඉරියව්වලට යොමු කරාම අර එළියට දුවලා එන ඒ දරතය අපිට එන්නේ නැහැ. දැන් යම් කිසි දෙයක් අපිට දැනෙනවා නම් දුකක්, ඒ දුක මේ කයට සම්බන්ධ වුණු දුකක්. එක්කෝ කකුල රිදෙනවා කියලා වේදනාවක් දැනේ. එහෙම නැත්නම් තව විදිහකට අතපය නමනකොට යම් කිසි ඒ දැනෙන වින්දනයන් සමහරක් කලාට ඒ වගේ දෙයක් දැනේ. ඒ ඒ ආදී වශයෙන් අර සිත එළියට දුවලා අරමුණු සොයන්න දුවන ගතිය ක්‍රමක්‍රමයෙන් අඩු කිරීමක් උන්වහන්සේ අපිට දේශනා කරලා තියෙනවා කියන එක තමයි දැනට තේරුම් අරන් තියෙන්නේ. මොකද අපි දන්නවනේ දැන් අපි හැමදෙනාම වගේ විද්‍යාව ඉගෙන ගන්නකොට අපි ඉගෙන ගන්න උත්තල කාච කියලා. ඒ උත්තල කාචයකින් අර විසිරිච්ච කිරණ ඔක්කොම එක තැනකට එකතු කරනවා වගේ උන්වහන්සේ අපිට කියනවා මේ සිත මේ විසිරිච්ච සිත ශරීරයට ගන්න. මේ ශරීරයට අරගෙන මේ ඉරියව් වලින් තමයි උන්වහන්සේ අපිට පටන් ගන්න කියන්නේ. හිත අපිට සත්‍යයත් සම්පජඤ්ඤයත් පුරුදු කරන්න. ක්‍රමක්‍රමයෙන් අපිට ඒ ඉරියව් වලට කරන දේවල් වලට සිත යොමු කරගෙන හොඳ සිහියෙන් ඒ දේවල් අපි දන්නවා ආහාර ගන්නකොට ප්‍රත්‍යවේක්ෂා කරනවා. ඒ මේ මොකද අපි ගිහිය වශයෙන් නෙමෙයි ස්වාමීන් වහන්සලා එහෙම කරනවා අපි ඇත්තටම ගිහි බවෙන් ටිකක් ගිහිල්ලා භාවනා මධ්‍යස්ථානයකට හෝ අපි වගේ භාවනා කරන්න කණ්ඩායමක් එක්ක එකතු වුණහමත් අපි ඒ විදිහට තමයි හැසිරෙන්නේ. එතකොට අපි ප්‍රතිවේක්ෂා කරනවා. එහෙම නැත්නම් අපි කනකොට අපි ප්‍රතිවේක්ෂාවක් කරන්නේ අපි පුළුවන් තරම් අපේ දිව පිනවනවා. ඒකම ඒ ලැබෙන රසයට ඒ වින්දනයන්ට අනුව අපේ හිත දුවනවා. මේක කොහොමද හැදුවේ? මේක හරි රසයි. කොහොමද මේ කවුද මේක මේ පිළියෙල කරේ? ඒ আদি වශයෙන් අපේ හිත දුවනවා. නමුත් අපි ඒ වින්දනය දැනුණට ඒ වින්දනය පස්සේ දුවන්නේ නැත්නම් අපිට එතකොට අපි එතනදී පරිජානනය කරා වෙනවා. අපි තේරුම් ගන්නවා ආ මෙන්න මෙහෙම තමයි මේ විඳීම මේ රසය දැනෙනවා කියන එක දැනෙන වින්දනයක් අපි මොකක්ද වෙන්නේ මේ මනස කොහොමද මේකෙන් කුසල් අකුසල් රැස් කරන්නේ කියන එක අපිට තේරෙනවා මොකද ප්‍රත්‍යවේක්ෂාව කරනකොට හැම වෙලාවෙම අපි ඒ ආහාරය සකස් කරපු අය ගැන හොඳ සිහියෙන් අපි ඒ අයට පුණ්‍යානුමෝදනා කරනවා වගේම මෛත්‍රී කරනවා. එතකොට එවැනි තත්ත්වයකදී අපිට තේරෙනවා ඒ රස වින්දනය පස්සේ දුවන්නේ නැතුව කොහොමද එහෙමනම් අපිට ඒක අපේ හිත තවදුරටත් සංවර වෙන පැත්තට ඒ දේ යොමු කරගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් ඒ ඒ නිසා වෙන්නේ නැති උන්වහන්සේ මෙතන අපට දේශනා කරලා තියෙන්නේ සති සම්පජාඤ්ඤයට දීපු කොටස තමයි කායානුපස්සනාව යෙදෙන්න කියන එක. ඒක ඉතින් ඒක සාමාන්‍යයෙන් අපි දන්නවනේ භාවනාවකට වාඩි වෙලා කරන දෙයක් නෙමෙයිනේ ඒක. ආනාපාන සති කරනකොට කරන දෙයකට වැඩිය කායානුපස්සනාව අපිට සාමාන්‍ය ජීවිතයේ හොඳ හොඳට කරන්න පුළුවන් දෙයක් ඇත්තටම. නමුත් මෙතනදී සතිය කියන එක අපි අඳුනගෙන ඉන්න ඕනේ ඉස්තර වෙලා කියලා තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් නැවතත් පරණ කතාවක් මතක් වුණා. කොහොමද මේ සතිය කියන එක මුලින්ම හඳුනාගත්තේ කියන එක අර මම හිතන්නේ මම අපේ මිත්‍රත් එක්ක බෙදාගෙන තියෙනවා අර එක දවසක මේ වාහනේ එලවගෙන යනකොට රෙඩ් ලයිට් එකක් පහු වුණා රෙඩ් ලයිට් එක පහු වෙනකොටම තමයි සතිය ඇති වුණේ ආ රෙඩ් ලයිට් එක පහු වුණානේ මම සතිමත් වෙන්න ඕන ලයිට් එකේ මේ පැත්තේ නෙමෙයි ලයිට් එකට අනිත් පැත්තේදී කියන එතනදී තමයි ඇත්තටම මගේ ජීවිතේ මම සතිය හඳුනාගත්තේ. මේ සතිය හමුණු වෙලාවේ ලොකු මිත්‍රෙක් හම්බුණා වගේ ලොකු සතුටක් ඇති වුණා. ඉතින් එතනින් එහාට ඇත්තටම මේ සතිය ටිකින් ටික දියුණු වෙන්න ගත්තා. මොකද සතිය මේ මාත්‍ර වශයෙන් මේ සතිය හඳුනාගත්තාම ඉන් එහාට ඉබේම ඇත්තටම ක්‍රමක්‍රමයෙන් හැම මොහොතකම වගේ සතිමත් වීමේ හැකියාව මනසට ලැබුණා. මොකද සතිය කියන එක ඒ චෛතසිකයේ බොහෝම ඉදිරියට පනින චෛතසිකයක් නෙමෙයිනේ. ශ්‍රද්ධාව වගේ එකක් ඉදිරියට පනිනවා. වීරිය වගේ එකක් ඉදිරියට පනිනවා. සතිය කියන එක එහෙම පනින චෛතසිකයක් නෙමෙයිනේ. ඒක හඳුනාගත්තේ නැත්නම් ඒක ඔහේ තියෙනවා ඉතින්. නමුත් අපි හැම දිනාටම මේ සතිය පිහිටලා තියෙනවා අපිට ඒක හඳුනා ගැනීම ඉතාමත්ම අවශ්‍යයි කියන එක තමයි ජයන්ත මහත්මයා මෙතෙන්දී ඒකතු කරන්න කැමති තිරුවන් සරණයි. තිරුවන් සරණයි සමාත්මයා අනෙක් වාරයක් සේන මහත්මයා මම ඔබතුමාට යොමු වෙන්නේ සේන මහත්මයා අපිට මේ සති සම්පජාන්නේ කියන තැනදී මෙතනදී විශේෂයෙන්ම මේ අපිට කියලා තියෙන්නේ මේ අපේ මහා සත්පට්ඨාන සූත්‍රයේ තියෙන කොටසක් වගේ ඒ ආකාරයෙන්ම සඳහන් වෙලා තියෙනවා මේ අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති කියන ඒ ඡේදය තමයි මෙතනදී මතක් වුනේ මේ සත්පට්ඨාන සූත්‍රයේ තියෙනවා කියලා. ඉතින් ඔබතුමාට අපිට පුළුවන් වුණා නම් පුළුවන් නම් මේ පිළිබඳව තව ටිකක් අපිට විස්තර කරලා දෙන්න මේකේ Eh, මොකද්ද තියෙන වාසිය eh, කොහොමද කරන්නේ eh, කියන පැත්තට පොඩ්ඩක් බර වෙලා කතා කරමු ඒවන් සම්මයි. තිරුවන් සන්නයි බොහොම පිං විස්තර කළාට මේ සූත්‍රේ බබුත්ගේ සතියකට ටිකක් පරක් වෙච්චින්ද දැන් මෙතන සති සම්ප්‍රජානයේදී චිත්‍රාමාත්මය හොඳට කියලා දුන්නා දැන් මෙතන සම්ප්‍රජානය කියන එක බුදුහාමුදුරුවෝ හතර කොටසකට බෙදලා තියෙනවා කියලා මට මට දැනගන්න ලැබුණා. සාත්තර සම්පජාන්නේ සප්පාය සම්පජාන්නේ ගෝචර සම්පජාන්නේ අසම්මෝහ සම්පජාන්නේ කියලා. දැන් මම මම තේරුම් ගත්ත විදිහට නම් මේක අතවසේම මේ ක්‍රම හතරම අපි පාවිච්චි කරන්න ඕනේ මේ සම්ප්‍රජානකාරී හොට කියනකොට එතකොට මුලදීම සාර්ථක සම්ප්‍රජාය කියන්නේ අපි දැන් යම් කිසි අපේ ඉරියව්වක් ගත්තාම යම් කිසි ඉරියව්වක් මේ ඔක්කොම ඉරියව්වල් දන්න ඕනේ. මොකද එක ඉරියව්වක් ගත්තාම යනකොට කියලා ගත්තොත් යනකොට මේ යන ගමන සාර්ථකද ඒ සාර්ථක ගමනක් කියලා කියන්නේ ඒක යන ගමන සාර්ථකකම නෙවෙයි ඒ ගමනේදී මගේ සිතේ ඇතිවෙනවද යම් කිසි ක්ලේශ ධර්මයක් ඒ ක්ලේශ ධර්මයක් ඇති වෙනවා නම් ඒක සාර්ථක සම්පජන්යක් නෙවෙයි. ඒ කියන්නේ සාර්ථක සම්පජන්යක් වෙන්න නම් ක්ලේශ සිතේ මතු නොවන විදිහට මගේ ගමන ඉදිරියට යා යුතුයි. ඒක ඒක අපි ඉස්සෙල්ලා බලන්න ඕනේ. මේකෙන් මේ ගමනේ යෑමේදී මගේ සිතේ අකුසලයක් ඇති වෙනවද? ඒ අකුසලයක් ඇති වෙන්නේ නැති විදිහට යනවා නම් එතන සතිය තියෙනවා නම් එතකොට ඒ සතියෙන් තමයි ඒක බලන්නේ සතියෙන් බලනකොට ඒකනම් එතන සම්පජානකාරී පළවෙනි ස්ටෙප් එක ඇති වෙනවා ඊළඟට සප්පාය සම්පජානකාරී හොති කියලා කියනවා සප්පාය කියලා කියන්නේ මේකේ බෙනිෆිෂල් එක මේකේ ඇති වෙන වාසිය වාසිය කියලා ගත්තාම මේක දැන් සාර්ථක සම්පජන්ණයේ ටික කලක් පාවිච්චි කරනකොට ඒක පුරුද්දකට යනවා. ඒක පුරුද්ද කර ගියාම ඊට පස්සේ ඒක සප්පාය කියන්නේ ඒක ඒක ඒකෙන් ඒක බෙනිෆිෂල් එකක්. ඒ කියන්නේ නැත්නම් ඒක අපි දැන් යමක් පුරුදු වුණාම ඒක කරන්න ලේසි. දැන් අපි උදාහරණයක් ගත්තොත් බයිසිකලයක් පදින්න පුරුදු වෙච්ච එකනා පුරුදු වෙනකල් ටිකක් ඒක කල්පනාවෙන් කරන්න ඕන. පුරුදු වුණාට පස්සේ කතා කර කර වුණත් බයිසිකලේ පදිනවා. අනිත් එක්කෙනෙකුට ඩබල් දාලා යනවා. ඒ වගේම තමයි අනිත් ඒවත් ටයිප් කරනකොට ටයිප් කරනකොටත් අකුර අකුර බල බල ටයිප් කරන්න ඕන පුරුදු වෙච්ච එක. පුරුදු වුණාට පස්සේ ඒක ඇති බේම ඇඟිලි යනවා එතනට. ඊට පස්සේ ගෝචර සම්පජාන්‍ය. ගෝචර සම්පජාන්‍යත් මේ සාත්තක සප්පාය සම්පජාන්‍ය පුරුදු වෙච්ච එකනට ගෝචර සම්පජාන්‍ය ඇති වෙනවා. ඒ කියන්නේ හරියට වෙන කෙනෙක් කතා කරනකොට අරකට ටයිප් කරගෙන යන්න පුළුවන්. මොකද ඒක එයාට ගෝචර වෙනවා. ඒ ඇඟිලි ඒ විදිහට ඉබේම යනවා එතනට. කීබෝඩ් එක බලන්න ඕනෙත් නැහැ. එහෙම ඒක තමයි ගෝචර සම්ප්‍ර. ඒ තරමටම ඒක සම්ප්‍රජානකාරී தත්ත්වය තියෙනවා. ඊට පස්සේ තමයි අසම්මෝහ සම්ප්‍රජානකාරී. ඒ කියන්නේ කිසිම වෙන දෙයක් නැති වෙන විදිහට ඩිලූෂන් එකක් නැති වෙන විදිහට සම්ප්‍රජානකාරී தත්ත්වය දිනු කරගන්න ඕනේ. ඉතින් මේ හතරෙන්ම මේ හැම ඉරියව්වක්ම මේ හතර විදිහකටම පුරුදු කරගෙන ස්ටෙප්ස් හතරෙන්ම පුරුදු කරගත්තොත් එතෙන්දී අපිට ඒකෙදී මේ සිත සිතේ සංසුන්භාවය ඇති කරගන්න පුළුවන් කියලායි මට හිතෙන්නේ. ඒ වගේම මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඔබතුමාගෙනුත් මේ වගේම අපි ධර්ම දන්න ප්‍රවණ මහත්මයා ශ්‍රීමති මහත්මයා තුලනිත් ඒකනොත් අහන්න. දැන් මේ සත්‍චෛතසිකය කියන එක මම අහලා තියෙනවා කුසල චෛතසික අකුසලයක් ඇති වෙන්නේ නැහැ කියන එක. ඒක පොඩ්ඩක් මට තේරුම් කරලා දෙන්න පුළුවන් නම් බොහොම පිං. තේරුම් ගන්නයි. තේරුම් ගන්න බොහොම පිං අපේ තේමාස ඒ සම්පජාන කොටස් හතර ගැන කියලා දී ටිකක් බොහොම වටිනවා. එතනදී මට මතක් වෙනවා සාර්ථක කියලා කියන්නේ අර්ථ සහිත බව කියන අර්ථයෙන් තමයි සාර්ථක කියලා කියන්නේ ගෝචර කියලා කියන්නේ අගෝචර තැනකට යන එකම ඇත්තටම ගෝචරයෙන් තොරයි කියලා. දැන් අපි හිතුවොත් එහෙම යම් කිසි වෙල තැනකට අපි හිතුවොත් එන පබ් එකකට ක්ලබ් එකකට වගේ දැනකට යනවා නම් එහෙමත් නැත්නම් සමහර සංගීත සංදර්ශනයක් වගේ දෙයක් බලන තැනකට යනවා නම් ඒක සිත නොදියුණු කෙනෙක් නැත්නම් සිත යම් කිසි විදිහකින් පාලනයකින් පුහුණු කරපු නැති කෙනෙක් එතනට යනවා නම් ඒක ගෝචර වෙන්නේ නැහැ. ඉතින් ඒක ඒ ඒ දැනුම තියෙන්න ඕනේ තමයි. සම්පජාන්නේ කියන්නේ සති සම්පජාන්නේ කියන්නේ සිහිය සහ නුවණ කියලා කියන තැනදී ඒ සම්පජාන්නේ කියලා කියන්නේ ඇත්තටම නුවණ. එතකොට ඒ නුවණ තියෙන්න ඕනේ මේක මට අගෝචර භූමියක් කියන එක හඳුනා ගන්න නුවණක් තියෙන්න වෙනවා. ඉතින් හැබැයි අපි දන්නවා අර නාටිකාංගනාවකේ නැටුමක් දැකලා කියන්නේ බීමත්සනක් වූ නාටිකාවක්ගේ නැටුමක් දැකලා එක්තරා වික්ෂුන් මහත්තය කෙනෙක් මට නම් මතක නැහැ සියලු කෙලෙස් දුරු කරලා රහත් භාවයට පත් කරා පත් වුණා. ඒ ඇත්තම ඊට කලින් කරන ලද සිතේ පුහුණුව නිසා හැමුණා මිසක් එහෙම පුහුණුවක් නැති කෙනෙකුට ඒ වගේ දැක්කොත් ඒ වගේ නිමිති අනිමිති අරගෙන සිත අනිත් පැත්තට යන්න තියෙන ප්‍රවණතාවය ඉතාමත්ම වැඩි. ඉතින් එතනදී අපි දැනගන්න ඕනේ ගෝචර අගෝචර කියන එක කොයි විදිහට අපිට උදව් කරන්නේ මේ සති සම්පජඤ්ඤය කියන කොට සම්බන්ධයෙන් ඊළඟට සප්පාය කියනකොට මම අහලා තියෙනවා මේ සමන්ත ඒකට උදව් වෙන දේවල්. කියන්නේ සප්පාය සම්පජඤ්ඤය කියලා කියන්නේ තමන්ගේ සතිය දිගිනවන වඩන්න උපකාර කරන දේවල් කරන්න අනිත් ඒවා කියමු ඉන්නේ පස්සේ. ඕකේ. ඔබතුමා විස්තර කරපු ටිකට අමතරවයි මම කියන්නේ ඒවා ඒවට තවත් ඈඳියක් හැටියට මිසක් ඒවා ප්‍රතික්ෂේප කිරීමක් නෙවෙයි ඒවා සමන් බලගත් කරන ටිකක් ඔබතුමා මතු කරේ ඒකට ඈඳියක් වශයෙන්මයි මේක කිව්වේ අපි ඔබතුමාගේ ප්‍රශ්නය වුණේ සතිය කියන එක අභිධර්මයේදී හඳුන්වන්නේ අපි කියන එක කුසල චෛත්‍යයකට අපි කියන සෝබන චෛත්‍යයක් කියලා. ඒ කියන්නේ කුසල ක්‍රියා කියන දෙකේම ඒක ඒ වගේම ලැබෙන නිසා පාස ආදී ඒ නිසා අපි ගුණ මහත්මයාට යමු වෙලා අපි ටිකක් ඒ ගැන සාකච්ඡා කරන ගුණ මහත්මයා උතුමාට යමු වෙන සති ඒ කියන චෛත්‍යික පිළිබඳ පොඩ්ඩක් විස්තර කරන්න. ඇයි ඒක කුසල කියලා විශේෂයෙන්ම යොදාගෙන තියෙන දැන් අපිට ගොඩක් වෙලාවට ඇහෙන දෙයක් තමයි යම් දඩයක් කාරෙක් දඩයමක් කරනකොට එහෙම නැත්නම් පූසෙක් නියේ කලනකොට හොඳ සතියකින් නේද අල්ලන්නේ කියන වගේ කතා හිර තියෙනවා. ඒ නිසා අපිට පොඩ්ඩක් විස්තර කරලා තියන්න මේ සතිය කියන්නේ මොකද්ද? කොයි විදිහෙන්ද ඒක චෛත්‍යිකයක් හැටියට අපි හඳුනගන්නේ කියන එක පොඩ්ඩක් අපිට විස්තර කරලා දෙන්න ඕන මාතය තේරුම් ගන්න. තේරුම් ගන්න තමයි මේ ඒක මම උත්සාහයක් විතරක් ගන්න. මේ සතිය කියන එක දැන් ඔකේ තේරුම් ගන්න ලේසි සමහර වෙලාවට අපි හිතනවා සතිමත්ව ඉනවයි කියන එක අර කියපු උදාහරණයත් මොකද ටයිප් කරනවා කියන එකයි ඩ්‍රයිවිං කරනවා කියන එක. කිසිමකට ඩ්‍රයිවිං කරනවා කියන එක ටයිප් කරනවා. දැන් ඩ්‍රයිවිං මුලදී පුරුදු වෙද්දී ඇත්තටම සිහියෙන් තමයි හොඳට පුරුදු වෙන්නේ සමහර වෙලාවට. ඒ කියන්නේ අර පාර දිහා බලාගෙන කිසිම වෙන හිත කොහෙවත් මේ යන්න නොදී ඒ කියන්නේ අලුත් දෙයක් කරනකොට තියෙන මේ හිතේ අර සතිමත්ව කරන්න ඕනේ කියන එක එන අය කරන දේ ගැන අවධානයෙන් කරන්න ඕනේ කියන එක තියෙනවා. එතන සතිය තමයි තියෙන සමහර උඟක් වෙලාට මුල් වෙන්නේ ඒකට හැඳ එෆෙක්ට් එකක් ගන්න නිසා. එතකොට අර දැන් කොච්චර අවධානයක් යොමු නොකරනකොට ඒක පුරුද්දට ගියන් පස්සේ ඩ්‍රයිවිං කියන එක ඊට පස්සේ අපිට ඒ ඩ්‍රයිව් කරන දේ කරාට මේ අපිට වෙන දෙයක් හිතාගෙන හරි ඩ්‍රයිවිං කරන්න පුළුවන් මට්ටමක් හැදෙනවා. ඒ කියන්නේ එතන ඒ කියන්නේ ඩ්‍රයිවිං කරන්න හිත වැඩ කරන්නේ නැහැ. මේ ඒ අතරතුරේදී ඒ කියන්නේ ඒ වෙලේ සම්පූර්ණ 100%ක්ම හිතේ අවධානය එක තැනම තියාගන්නේ නැතුව ඒ තැන අවධානයක් තියාගෙන වෙන දේ වෙන දෙයක අවධානයකුත් මේට යොමු කරන්න පුළුවන්කම එහෙම තියෙනවා. හිත විසර වෙනවටත් වැඩ කියන දැන් හත කියන්නේ තව වැඩක් කරන්න පුළුවන් හිතට ඒක වැඩක් කරන ගමන්. දැන් අපි මුගක් වලට දන්නවා ඒක අර අහන එක කරනකොට බලන එක කරන්න බෑ. අහන එක කරනකොට ලියන එක කරන්න බෑ සමහර වෙලාවට. අපි හැබැයි අපි අහින් කන් දෙන ගමන් ලියනවා. ලියන්නේ ඒ සමහර වෙලාවට අපේ තියෙන හැකියාව තමයි හික්මන්ට අහන දේ ලියන්න පුළුවන්කම හැදෙනවා. අර හිතේ තියෙන වේගවත්කම නිසා. ඒකට ක්‍රියාව දෙකම වැඩ දෙකම එක සැරේ වෙන්නේ නැහැ. ඒක තමයි දැන් අපි දැන් තේරුම් අරන් තියෙන සම්පිතරණ හැටියට එහෙම වැඩ දෙකක් කරන්න බෑ. එක සැරේට එක දෙයයි වෙන්නේ. අර හිතේ තියෙන වේගවත්කම නිසා ඒ කියන්නේ අවධානය යොමු කරන එකෙන් අපිට ඉක්මනට ඒ වැඩ වැඩ ගැන මේ කරන වැඩ හතරක් පහක් කරන හිතසෙන් උනත් අපි ඒක හැමදේම ඒ මැනේජ් කරගන්න උත්සාහ කරනවා. හැබැයි සතිය කියන එක අඳුර ගන්න ලේසි සතිය කියන එක තේරෙන්නම අවධානය නැති වුණ අවස්ථාවේ අපි ඒ කියන්නේ දෙයක් නියලනවා අපි නියලන දේ මේක ඩ්‍රයිවිං කරනකොට දැන් ඩ්‍රයිවිං කරනවා දැන් දෙසමත්නික රෙඩ් ලයිට් එක පහුණා කියන එකට තමයි දැනගන්නේ කියන කියන එක. ඉතින් ඒ කියන්නේ අපි එතකොටත් අපි දෙයක් කරලා තියෙනවා කරන්නේ නැතුව නෙමෙයි. කරනවා කරන්නේ එතනට හැප්පෙන්නේ නැතුව දැන් කියන්නකෝ සතිය නැතුව හරි ඒ ඇවිල්ලා තියෙනවා කියන එක තේරෙනවනේ කොහොමද ඒක සතිය නැතුව කියන අවධානයක් නැතුව ආවාද කියන එක නෙමෙයි එතන තියෙන්නේ එතන ඒක අර සාමාන්‍යයෙන් ඉබේම වෙන ගතියක් තමයි තියෙන්නේ අපි හරියට අවධානයක් යොමු කරගන්නේ නැතුව සතිය වැඩ කරගන්නේ නැතුව ඒ ඒක අර දැන් තමයි කිව්වේ හොරෙක් හරි හොරෙක් හොරකම් කරන්න යනකොට හරි ඒ යන්නේ ඒ අර හිත ඒ හිතේ තියෙන අරමුණක් එක තමයි මානසිකාරයේ ඉදිරියට තියෙන්නේ. අපි සතිය නෙමෙයි ඉදිරියට තියෙන්නේ. මම මං හිතන්නේ මම දකින්න විදිහට ඒ අර අපිට හිතට එන අරමුණ දිගේ එයා ඒ අරමුණ ගැන තම අවධානය අරන් තරය ඉතලා කියන්නේ ප්‍රතිමත්ව වෙනවයි කියන එක අර කරන දේ හිතවල නතර කරලා බලනවා අපි මේ එතන ඉන්නවාද කියලා. මේ එහෙම එකක් සතෙකුට කොහොමවත් සත්‍යමත් වෙන්න තියෙන අවස්ථාව හුඟක් අඩුයි කියලා තමයි තේ කියලා තියෙනවා. ඒක කිරිහෙරි කොහොමද එන්නේ? ඒකව සත්‍යමත් වෙන්න බෑ. හැබැයි ඒ අරමුණ ඒ හිතට එන අරමුණ දිගේ යන්න පුළුවන් කියන්නේ. ඒ අරමුණ දිහා යනවා කියන එකයි. අරමුණෙන්ට නතර වෙලා අපි සතුටුමත් වෙනවා කියන එකයි දැන් දෙකක් තමයි හැටියට තමයි තේරෙන්නේ. ඒක අර සතිය අඳුරගන්නේ නැතුව එක්කෙනෙකුට ඒක කියන්න බෑ මේ සතිය මොකක්ද ඒක තේරුම් ගන්න අමාරුයි. ඒ කියන්නේ සාමාන්‍ය කියන ආනාපාන සතියක් වගේ ආනාපාන මේ භාවනාවක් සතිය මුත්තස සතිය මත් කෙනෙකුට දෙන්න එපායි කියන්නේ. සමහර වෙලාවට හේතුව වෙලා තියෙන්නේ අර සතිය අර ඒ සිුම් වෙන ආස්වාස ප්‍රස්වාසයත් එක්ක සතිමත් වෙන්න තියෙන අපහසුව නිසා වෙන්න ඕනේ කියලා හිතනවා. ඒම සතිමත් නොවුනොත් එයාට අරමුණ දිගේ තමයි යන්නේ. හිතන්නේ එතකොට එයා සතිමත් වෙන්නවා ඇති කියන්නේ. හිත එහෙම වුණාට අර හිතියා ආව දැනෙ නැහැ වගේ එකක් තමයි ඊට පස්සේ වෙන්නේ. ඒ කියන්නේ ඒ සතිය කියන එක දැනගන්න ලේසිම ක්‍රමය තමයි අපි හරියට එතන ඉන්නවාද? ඒ තැනේ ඉන්නවාද? කියන්නේ ඒ දේ කරනකොට හරි යමක් හිතනකොට හරි ඒ ඔය හැමදේම සම්පජාන්‍ය කියන්නේ සතිය කියන එක සම්පජාන්‍ය කියපුවම ප්‍රඥාවත් එක්ක තියෙන. කොට තම සම්පජාන්‍ය වෙන්නේ. සතිය මේ සම්පජාන්‍ය නැතුව සතිය දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ සම්පජාන්‍ය හේතුණත් ඒ සතිමත්ව ඉන්නවා කියන එක තේරුම් ගන්න බැරි අපි එතන ඒ මොහොතේ අවදිමත්ව ඉන්නවාද කියන්නේ. කියන්නේ එතනදී ඒ කරන දේ ආර කියන්නේ අරමුණේ ඔස්සේ ඉන්නවාද කියන එක නෙමෙයි. මෙතන මොකද්ද වෙන්නේ කියන එක දැනවත් වෙනවා කියන්නේ. ඒක මම දැන් අභිධර්ම ප්‍රශ්නේ අභිධර්මයෙන් අහුවොත් මේ සතිය මේ කියන එක කුසල පැත්තේ চৈতසිකයක් තමයි. අකුසල වල යෙදෙන්නේ නැහැ. අකුසල මේ යෙදෙන්නේ වල යෙදෙනකොට කියන්නේ අකුසලක් දැන් වටවට කියන මෙතන ගොඩක් පාඩල ගන්න දෙයක් තමයි දැන් අකුසලයක් මගේ මේ අකුසලයේ මගේ අතින් වුණා කියලා කියනවා. ඒක පරණ අරමුණක් අර මේ අරමුණු කරලා කියන දෙයක්. හැබැයි සත්‍ය සතිය කියලා තියෙන කියන එක කියනවා. ඒ පිට ගිහිල්ලා තියෙනවා කියලා කියනකොට එයා පිට ගිහිල්ලා නැහැ. පිට ගිහිල්ලා කියන්නේ ඉහිල්ලා ඉන්නේ කියලා කියන්න බෑ. පිට ගිහිල්ලා ඉන්නවා නම් එයාට ඒක තේරෙන්නේ කියන්නේ. පිට ගිහිල්ලා ඉන්නවා කියන එක කියනකොට මෙයා සතිමත් වෙලා කියන එකයි එතන තියෙන්නේ. එතන තමයි ඒක තමයි සම්පජානේ නැහැ කියන්නේ. එතන සතිය තියෙන හැටි. ඒ සතිමත් වෙනවා. සතිමත් වෙනවා මම දැන් මම පිට ගිහිල්ලා කියලා සතිය තමයි එතන තියෙන්නේ. සම්පජානේ වැඩ කරන්නේ නැහැ. එයා දැන් ඉන්නේ සතිය කියන්නේ. එයා හිතනවා මම දැන් හිත මගේ පිට ගියා කියලා. ඒ සම්පජාන ඒ මම උදාහරණයක් විතර කිව්වේ ඒක අර සම්පජාන්නේ වෙනකොට එයා තේරුම් ගන්න පුළුවන් මේ දැන් මම සතිමත් වෙලා තියෙනවා. මේ කියන්නේ මේ මම දැන් මේ මොහොතේ මම පිට නෙමෙයි ඉන්නේ. මම දැන් මගේ හිත මොන හරි මේ හිතන්නේ හිතා හිතන්න ඕනේ නැති දෙයක් හිතේ තියෙනවා කියන්නේ. එතකොට භාවනා කරන්න කියලා ගියේ ඒ හිතන් ඉන්න වෙන මොන හරි දෙයක් ගැන හිතනවා. රූපාරමණයක් හරි මොන හරි එකක් ගැන හිත හිත ඉන්නවා කියලා. ඒක තේනකොට අර තේරෙන දැන් මම මේ ආනාපාන සතිය නෙමෙයි ඉන්නේ කියලා වෙන ඒකට හිතනවා. ඒකට ඒ සතිම සතියෙන් අඳුර ගන්නවා මේ දැන් මම ඉන්නේ පිට කියන එක. හැබැයි ඒක අඳුර ගන්න බැරි කම නිසා මේ පස්සම්පජන්න ඒ දෙන්නේ නැති නිසා හිතනවා දැන් මම කරන්න ආවේ ආනාපාන සතිය. හැබැයි මම දැන් පිට ඉන්නේ. පිට නෙමෙයි. ඒකට ආයේ අර අර ගොනුව සතිය සතිමත් උනේ එක ආයේ මේ අපි ආපු කරන්න ඕන දේට හරව ගන්න ඕන එක සමා කරන්න ඕන. හැබැයි අතන ආනපන හරවනවා. හැබැයි පිට යනවායි කියන තැන පිට ගියයි කියන තැන ප්‍රතිමත්ව තමයි ඉන්නේ කියන එක තමයි තේරුම් ගන්න අමාරුයි. ඒක තමයි සම්ප්‍රජාන්නේ කියන ඒවා සියුම බලපාත. ඉතින් අකුසලයක තියෙන අර ආරම්මන උඩ යන අවධානය තියෙන්නේ. එතන සතියේ දෙන්නේ නැහැ. ඒක නා එතකොට ඒ ඒ ඉන්ද්‍රියන් ඔය කිව්වා වගේ ඉන්ද්‍රියන් වලට අහු වෙලා තියෙනවා. අහු වෙලා ඉන්ද්‍රියන් අරමුණු ඔස්සේම යා දිවිලා තියෙනවා. එතන සම්පූර්ණම මේ ආරම්භන රසය තමයි විඳින්නේ. ආරම්භන රසය විඳින්නේ කී තියෙන එකයි සතිමත් වෙනවා කියන එකේදී සෑහෙන ලොකු වෙනසක් තියෙන එක ඉතින් අර කල්පනාවෙන් බැලුවොත් අපිට හුඟක් සම්පජායර කිව්වේ වෙනමක් නැතිවට වගේ අර සම්පජාන හතර ගැන සිහින් ඉන්නවා තේරෙන් ගන්න පුළුවන් අපි තමයි අපිට ඒ ගෝචර තැන්වලදී ඉන්නේ කියන එක. එතකොට ඒක නිකල යුතු තැන් දේවල්ද කරන්නේ. ඒ මට්ටමට එනකොට සම්පජන්නේ වැඩ කරනකොට තමයි සතිය කියන එකේ තියෙන වටිනාකම තේරෙන්නේ. සම්පත සතිමත් වුණත් සම්පජන්නේ වැඩ කරේ නැත්නම් ඉතින් අපිට ප්‍රයෝජනක් අරගන්න බැරි සත්‍යය තමයි තියෙන්නේ. එඳ සතියත් අවශ්‍යයි. සතියට සතියත් එක්කම වැඩ කරන සම්පජන්නේ අවශ්‍යයි. අපි ශ්‍රීමති මාත්මියට අපි මෙන්න බලමු අභිධර්මයේ කුසල පැත්ත කියන්නේ මොකක්ද කියන්නේ ඊට එනවා තමයි ගුරු මහත්මයා ඔබතුමා මගේ සිත කීවා කියලා හිතනවා ශ්‍රීමති මහත්මයා ඔබතුමේ තමන් ඒ සම්බන්ධ ගෞරවයෙන් යොමු වෙනවා අපිට චෛතසික පැත්තට කොහොමද සතිය කියන එක අපි ධර්මයේ සෝබන චෛතසිකයක් හැටියට හමුවන්නේ ඒ කියන්නේ කුසල පැත්තට කියලා කියන්න පුළුවන් අපි කර්ම කරන සිත්වල කුසල පැත්තක් කියලා ඔබතුමීට පුළුවන් යමක් අපි විදිහට කරවන්න ගන්න. අත්තරවන් සරණයි. ඇත්තටම රුණ මහත්මයා සෑහෙන විස්තරයක් කරා තවත් දෙයක් එකතු කරන්න නැති තරම් නමුත් අර සුත්තමය වශයෙන් අපි ලබාගත් දැනුමින් කියන්න පුළුවන් දැන් චෛතසික වශයෙන් ගත්තාම තියෙනවා සියලුම සිත්වල වැඩ කරන චෛතසික හතක්. පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතින්දේ මානසිකාරය කියලා. එතකොට කුසලයක් කරත් අකුසලයක් කරත් ඔය චෛතසික ටික වැඩ කරනවා. එතන දැන් අකුසලයක් කරන වෙලාවේදී ඒ චේතනාව තමයි මූලික වෙලා මානසිකාරය ආදී වශයෙන් දැන් අර කිව්වනේ බලලෙක් මේ එක්කල්ලන්න ඉන්නවා. ඒ වගේ එතකොට ඒ වැදී යොමු කරන්නේ යොදවන්නේ කියන්නේ මේ මෙහෙවන ගතියක් තියෙනවා චේතනාවෙන්. නමුත් කුසල සිතක් කියනකොට කුසල සිත බොහොම සතුටින් ඥානයෙන් යුක්තව බොහෝ වෙලාවට එහෙම නැත්නම් ඥානෙ නැති වෙලාවලුත් තියෙනවා. ඊළඟට මේ ඒ විදිහට කරන සිතකට එකතු වෙන චෛතසික ගොන්නක් තියෙනවා. චෛතසික 19ක් තියෙනවා. සද්දා, සතිය, හිරිය, තප්පා, අලෝභ, අදෝෂ ඒ එයාගේ තත්‍රමජිත්තා කියලා ඒ ආකාරයෙන් කරන චෛතසික ගොන්නක්. එතකොට කුසල සිතක් පහළ වෙනකොටම ඒහා සහජාතවම ඒ එකම එකතු වෙන ඒ ගොන්නම එකතු වෙනවා. ඒක නිසා හැමතිස්සෙම ඒක ඒ ටිකට කියන්නේ සබ්බ කුසල සාධාරණ චෛතසික. එතකොට ඒ සෑම කුසලයක කුසලයක් ඇති වෙනකොටම ඒ චෛතසික 19 එකතු වෙලා තමයි ඒ කුසල සිතත් එක්ක යන්නේ. ඒ කියන්නේ දෙක තුනක් කැඩිලා ටිකක් යනවා නෙමෙයි. ඒ 19ට සතිය ඇතුළත්. එතකොට කුසල සිත්වල තමයි ඒ ආකාරයට සති චෛතසිකය පහළ වෙන්නේ. අකුසල සිත්වලට යනකොට අකුසල සාධාරණ චෛතසික තියෙනවා. ඒ අකුසල සාධාරණ චෛතසික මෝහ, හිරිකා, නොත්සප්ප, උද්ධච්ච ආදී වශයෙන් ඒ 14ක් තියෙනවා. ඒ ටික තමයි ඒ අකුසල සිත හා සමග එකතු වෙලා යන්නේ. ඒ නිසා කුසලයක් සිදු වෙනකොට එතන සතිය කියන එක තමයි එතන පවතින්නේ. ඒක අකුසලයකට යන්නේ නැහැ කියන අදහස තමයි තියෙන්නේ. ඊට ඒ ටික තමයි සඳහන් කරන්න තියෙන්නේ මම හිතන්නේ ගෘහ මහත්ය හොඳ පැහැදිලි කිරීමක් කරා. ත්වන් සරණයි. ඔතන තමයි ශ්‍රීමති මහත්මිය මම හිතනවා අපිට සෑහෙන විස්තරයක් ලැබුණා. මම තව දුරටත් පොඩ්ඩක් එකතු කරලා ගුණ මහත්මයා මතක් කරා වගේ මානසිකාරයත් ඒකාග්‍රතාවය කියන එකත් ඒ අකුසල් සිත් තුළ යෙදෙනවා. ඒ කියන්නේ අපි අර කෝසෙක් මේ කලනවා කියන තැනදී මේ මානසිකාරයත් ශ්‍රීමති මහත්මිය මතක් කරා වගේ චේතනාව අකුසල චේතනාව කියන ඕක මරන්න ඕනේ අල්ලගෙන කියලා ඒ චේතනාවත් එක්කම මානසිකාර්ය කියන එකක් තියෙනවා. ඒ වගේම ඒකාග්‍රතාවය. එතන ඇත්තටම අභිධර්මයේදී හැමදේම සමතේ ඒ ඒ සිතේ සමතයක් තියෙනවා කියලා. ඒ අවික්ෂේපයක් තියෙනවා කියලා. මේ අකුසල සිතේ. ඒකෝර ඒ වගේම තේරෙන්නේ ඒ ඒ කරන්න යන වැඩේ පිළිබඳව ඇතිවන ඒ සිතේ තියෙන යම්කිසි ඒකාග්‍රතාවයක්, මානසිකාරයක්, චේතනාවක් ඇතුළු චෛත්‍යකයන් සමූහයක් බලපාලා තමයි මේ වැඩේ කරන්නේ. නමුත් සතියක් ගැන එතනදි සඳහන් කරන්නේ නැහැ. එතින්දී සතියක් සතිය කියන චෛත්‍යකයේ දෙන්නේ අර ශ්‍රීමති මහත්මිය කිව්වා වගේ සතිය කියන චෛත්‍යකය සෝබන සාධාරණ චෛත්‍යකයක් කියලා කියනවා. ඒක යම් කිසි කුසල්සිතක් ඇති වෙනවා සති චෛත්‍යකය අනිවාර්යයෙන්ම ඒ කුසල්සිතේ අඩංගු වෙනවා. ඒ ආකාරයේ විස්තරයක් තමයි තියෙන්නේ. ඒ වගේම අපි අහලා තියෙනවා මිච්ඡා සති කියලා එකක්. අපි මිච්ඡා සති කියලා චෛත්‍යිකයක් නැහැ. සති කියලා චෛත්‍යිකයක් තියෙනවා. නමුත් මිච්ඡා සති කියලා චෛත්‍යිකයක් නැහැ. මිච්ඡා සතිය කියන්නේ සතිය යම් තැනක නැත්තම් ඒ දේ කරන්නේ සතියෙන් තොරවයි කියන අදහස තමයි තියෙන්නේ. ඒක එතකොට එතන මිච්ඡා සතියක් කියලා අදහසක් අපිට ගන්න පුළුවන් ඒ ආකාරයෙන් සංසාර. ওই ටික තමයි මෙච්චර කන් තියෙන්නේ සේනමාත්‍යා. හොඳයි අපි ඉදිරියට යමු කියලා හිතනවා මේ චිත්‍ර මහත්මිය මම දැන් බොහොම තව බොහොම පොඩි වෙලාවක් තියෙනවා තව වෙලාවක් ඔව් හොඳයි බොහොම බොහොම පිං හැම දිනම ඒ සති චෛතසිකය ගැන බොහොම හොඳින් අපිට කියලා දුන්නා අපි මෙතනදී සම්පජඤ්ඤයත් හොඳට අපිට අර සේන මහත්මයා කිව්වා වගේ හොඳින් තේරුම් ගන්න ඕනේ මොකද උන්වහන්සේ සති සම්පජඤ්ඤ කියන දෙක එකට තමයි දේශනා කරලා තියෙන්නේ ඒ මොකද මේ ගමනේ අවසානයේ උන්වහන්සේ පෙන්වන්නේ මේ ආශ්‍රවයන් ඡය වූ ඥානය ඇති වෙන්න. නම් මේ සති සම්පජඤ්ඤය කියන දෙකම අවශ්‍යයි කියන එක. එතකොට ඒ ඒ සම්පජඤ්ඤයෙන් කරන කාර්යය එහෙම නැත්නම් නුවණින් කරන කාර්යය මොකද්ද කියලා අපි තේරුම් ගත්තොත් සතිය කියන එකත් වැඩෙනවනේ සතිය ඊළඟට ඉන්ද්‍රිය ධර්මයක් විදිහට බල ධර්මයක් විදිහට සප්ත පොච්චංගවල තියෙන සතිය විදිහට ඒ අදි වශයෙන් සතිය ක්‍රමක්‍රමයෙන් වැඩෙනවා. එතකොට ඒ අපිට ප්‍රඥාව නැති වුණොත් ඒ වැඩිම සිදුවෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. මොකද ඒ අවසානයේදී බොජ්ජංග ධර්මයක් විදිහට වැඩෙන සතිය ප්‍රඥාවෙන් තේරුම් ගන්නේ අනිච්ච දුක්ඛ අනාත්ම. ඒ නිසා මේ සතිය වැඩිම සිදුවෙනකොට ඒ දේ දැනගැනීමේ තේරුම් ගැනීමේ හැකියාව තමයි ප්‍රඥාව විසින් කරන්නේ. මොකද ඒ ඒ ප්‍රඥාව නැත්නම් එවැනි මනසක සතිය වැඩිම අපිට තේරුම් ගැනීම අපහසු වෙන්න ඉඩ තියෙන නිසා කියලා තමයි දැනට තේරුම් අරන් තියෙන ජයන්ත මහත්මයා ඊළඟට තියෙන්නේ දැන් අපි මේ භික්ෂුන් වහන්සේලා ගැනනේ කතා කරන්නේ දැන් කියනවා තථාගතයන් වහන්සේ මහරජා භික්ෂුතෙමේ කෙසේ සතුටු වූයේ වෙයිද? ඒ කියන්නේ භික්ෂුවක් එහෙම නැත්නම් ශ්‍රමණ බවටපත් වූ මනසක් කොහොමද සතුටු වෙන්නේ කියලා අහනවා. දැන් අපි මෙතෙක් මුල ඉඳලම මතක් කරගෙන ආවතින් අපිට සති සම්පජඤ්ඤයනේ දැන් අවසානයේ කරේ ඒ ඒ සතියෙනුත් නුවණෙනුත් මේ දේවල් දිහා බලාගෙන ඉන්න එකෙන් භික්ෂුවකට ඇති වෙන සතුටක් ඒ සතුට ඇති වෙන්නේ Tamanගේ හැසිරීම සම්බන්ධයෙන් Taman පවතින ක්‍රමය සම්බන්ධයෙන් මෙතනදී තේරුම් කරලා තියෙන්නේ සූත්‍රයට අනුව මේ ශ්‍රමණ බවට පත් වූ කෙනෙක් යන්තම් ඇඟ වැහෙන්න සිවුරක් අඳිනවා පිණ්ඩපාත ආහාරයෙන් සතුටු වෙනවා ඒ වගේම යනකොට අරගෙන යන්නේ අටපිරිකර කියන්නේ බොහෝම අඩුවෙන්ම ගෙනියන්න පුළුවන් අවශ්‍ය කරන දේවල් ටික විතරයි. එවැනි එවැනි මනසක් බොහොම සතුටින් ඉන්නේ. එවැනි මනසක් ඇති කෙනෙක් කුරුල්ලෙක් වගේ කියලා උන්වහන්සේ මේ සූත්‍රයේ සඳහන් කරනවා. ඒ නිසාම තමයි කියලා භික්ෂුවක් සතුටින් ඉන්නවා කියලා කියන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතනදී ජයන්ත මහත්මයා තේරුම් ගන්න ඕන දෙයක් කියලා හිතෙනවා මේ ආශ්‍රවයක් නිශ්චය ඥානය ඇති වෙන්න නම් මේ අපි දැනට සාකච්ඡා කර දේ වගේම මේ සිත්ති සතුට තියෙන එක තියෙන්න ඕන. දැන් මෙතන භික්ෂුවක් සඳහා මේ දේ සඳහන් කරාට ලද දේන් සතුටු වීම තමයි කියලා හිතෙනවා ගිහියෙක් වශයෙන් නම් අවශ්‍ය වෙන්නේ. ඒ මොකද ලද දේන් සතුටු වෙන්න අපහසු නම් එවැනි මානසක් නිතරම වික්ෂිප්තයි. ඒ ඒක ලදදී සතුටු වෙන්නේ නැත්නම් එහෙම නැත්නම් අපි වචනේ මට සමාවෙන්න ඉන්නේ නැහැ කන්ටෙන්ට් නැත්නම් මේ ලැබෙන දේවල් වලින් නිතරම සෙවීමක් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා මේකත් මදි අරකත් මදි කියලා සොයන ගතිය. එවැනි මනසක මෙවැනි නුවණක් පහළ වෙන්න ඥානයක් ඇති වෙන්න ක්‍රමයක් නැහැ. ඉතින් මෙතනදී ඒ සන්තෝෂය ඊටාත්ම අවශ්‍යයි කියලා හිතෙනවා. ඒ නිසාම වෙන්නේ නැති උන්වහන්සේ කියලා තියෙන්නේ අපිට මේ යම් කිසි දෙයක් සිදු වුනහම ඒ සම්බන්ධයෙන් පසුතැවිලි වීම නවත්ත ගන්න කියලා. පසුතැවිල්ලයි සතුටයි දෙපැත්තක් නේ. එකේම අනිත් පැත්ත. එතකොට ඒ පසුතැවිල්ල තියෙන තාක්කල් අපේ සිත වික්ෂිප්තයි. එහෙමනම් සතුට කියන එකත් එක්ක තමයි කියලා හිතෙනවා මේ මානසික දියුණුව එහෙම නැත්නම් මේ ආශ්‍රක්ෂේ ඥානය දක්වා වෙන දියුණුව ඇතිවීමට හේතු වෙන්නේ. ඒ ඒකම ශ්‍රමණ භාවයත් එක්ක ඒක පහසු වෙන බව තේරෙනවා ගිහි අපිට තියෙන අපි වැඩේවල් එකතු කර ගැනීමට යෙදෙනවා ශ්‍රමණ ඵලයේදී ශ්‍රමණ භාවයේදී මේ දේවල් වලින් ඉවත් වෙලා ලද දෙයින් සතුටු වෙන බොහෝම සුළු ප්‍රමාණයකින් යැපෙන ජීවිතයකට වැටුනහම ඒ ලැබෙන සන්තෝෂය මෙවැනි මනසකට මෙවැනි මනසක් ඇති කරගන්න අවශ්‍ය සප්පාය කරුණක් විදියටයි ජයන්ත මහත්මයා දකින්නේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි චිත්‍ර මහත්මයා බොහොම පිං එතනදී කියවෙන දෙයක් තමයි මෙතනද කියන්නේ මේ සන්තුෂ්ටෝ හෝති සන්තුෂ්ටෝ හෝති කියන සම්මිය ඔබතුමේ කියෝගේ මේ ලද දෙයින් සතුටු වීම පිළිබඳව තමයි මේ කතා කරන්න කියන එක තේරෙනවා එතනදී ඔය දැන් සමන්ට ලැබෙන චීවරවලින් ඒ වගේම පින්ඳ පාතෙන් ආදී ඒ ලැබෙන දේවලින් සතුට වෙනවා. ඒ වගේම යා ඒක තමන් කොහෙට හරි නික්මලා යනවනම් සමාජයේ ඒ සිවුරයි පාත්‍රය අරගෙන එළියට බහලා යනවා. ඒ කියන්නේ ඇත්තට මෙතෙන්ද විශේෂයෙන් වචනක් සඳහන් කරනවා. අම් මේ කියන සේිතාපි මහරජ පක්ඛී සකුණෝ යේව යේනව දේති සපත්ථ බාරෝච්ච පාරෝව දේති කියලා. එතෙන්දී ඒකේ තේරුම තමයි දැන් කුරුල්ලෙක් අත්තටු ඇති කුරුල්ලෙක් පියාඹනකොට තමා තැනකට තමා කැමති තැනකට යන්න නම් ඒ කියන්නේ අත්සපදික විතරයි අවශ්‍ය වෙන්නේ. වෙන දේවල් අවශ්‍ය නැහැ. වෙන දේවල් හැම දෙයක්ම බරක්. දැන් කුරුල්ලෙක් පියාඹනකොට කුරුල්ලෙකුට තවත් දෙයක් ඔසෝගෙන යන්න වුණොත් එහෙම එයා ඒ කුරුල්ලට ඒක බොහොම පීඩාකාරී දෙයක් වෙහෙසක් ගෙන දෙන දෙයක්. යන්නේ ඒ වගේ මේ මේ යම් තැනක තව තැනකට යනකොට තමාගේ සිවුරු පාත්‍ර පමණක් අරගෙන එතනට ගමන් කරනවා කියන එක මෙතනදී කියනවා. කියන්නේ ඒ තරම් සැහැල්ලු ජීවිතයක් තමයි ලද දෙයින් සතුටු වෙලා ගත කරන සැහැල්ලු ජීවිතයක් ගත කරන එක ගැන තමයි මේක විශේෂයෙන්ම සතුට හැටියට තේරුම් ගන්න කියන ලද දෙයින් සතුට වෙනවා වැඩි ඔබතුමී කිය වගේ වැඩි බලාපොරොත්තුවක් නැහැ මේ මට මේ වගේ ආහාර ලැබේවා කියලා කවදාකවත් පින්ඩ පාතයකට බහින්නේ මට අහවල් ගෙදරින් දාන්න ලැබේවා කියලා ලැබෙන තැනකින් ලැබෙන දේ වළඳලා ඒ විදිහට කයත් පරිහරණය කරලා කය කය පරිහරණය කරන්න ප්‍රමාණ වෙච්ච දේවල් වලින් ආහාරයෙන් සිවුරෙන් යැපිලා සතුටින් ඉන්න ගතියක් තමයි මෙතනදී තියෙන්නේ. ඉතින් මම කැමති අවසාන වශයෙන් කල්ලාන මිත්‍රයන්ට එකතු වෙන්න නැවත වරක් මම පද්මශ්‍රී මහත්මයාට එකතු වෙන්න පද්මශ්‍රී මහත්මයා ඔබතුමාට යමක් එකතු කරන්න පුළුවන් මේ අවස්ථාවේදී පෙරවන් සරණයි. පෙරවන් සරණයි. අතිම මූලික වැදගත් වූ කාරණා කීපයක් ගැනම සාකච්ඡා වුණා. අවසරයක් පැහැදිලි කරගන්න පුළුවන් නම් හොඳයි. මේ සතිය කියන්නේ මොකද්ද කියලා බොහොම සරලව සතිය කියන්නේ මොකද්ද කියලා සරලව වචනෙන් පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් ඒක කාටත් ඒක මුල් කරගන්න ඒක ඒක මාතෘකාවේ තියාගන්න ඒක ලොකු පිටක් වෙයි කියලා හිතනවා තේරුම් හොඳයි බොහොම පිටරන් සර්ණයි හොඳයි අවසාන වශයෙන් මම දිලරුක් මහත්මයාට යමු එන්න දිලරුක් මහත්මයා ඔබතුමාට යොමු වෙලා අපි වැඩසටහන අද නිමවටපත් කරමු සත්‍යතුම අද සම්බන්ධ වෙන්නේ එකක් නෑ මම හිතන්නේ වේලාවත් ඉක්ම වෙලා තියෙන්නේ කොහොමද දිරුක් මාත්‍ය ඔබතුමාට යමු වෙන්න හැමදෙනාටම තිරුවන් සරණයි මම හිතන්නේ ඉතා වැදගත් කරුණු රාශියක් සාකච්ඡා වුණා බොහොම පින් කල්යනා මිත්‍රින් මා සම්බන්ධ නැති වෙලා වෙනමුත් මේ යුද අපිට මේ උදේ බොහොම ප්‍රයෝජන මේ අපිට මේක ගත කරන්න ලැබිච්ච එක ගැන බොහොම සන්තෝෂයි. අවසන් වශයෙන් ඔබතුමා සඳහන් කළා වගේ මම හිතන එක සෑහෙන්න වැදගත් වෙනවා මේ මේ අවසන් වශයෙන් සඳහන් කරපු කරුණු කීපයත් විශේෂයෙන්ම දැන් ඔය දැන් හිතෙන් ඇත්තට මේක ඉවත් වුණා මට කියන්න ඕන දෙයක් තිබුණා. ඒ සම්බන්ධයෙන් ඒක දැනට නම් ඔළුවට එන්නේ නැහැ නමුත් අර දැන් පන්සිත් මහත්මයා අපිට සතිය ගැන විස්තර කරපු වෙලාවේ මම හිතන්නේ ඒක ගැළපෙනවා ඔබතුමන්ලගේ විස්තර කරපු දේවල් සම්බන්ධයෙන් අපි ධර්මයේ කරුණු වශයෙන් ප්‍රයෝගී කරගෙන මට තේරෙන විදිහට දැන් අපි සතිපට්ඨාන සූත්‍රය ගත්තොත් දැන් අපිට තථාගතයන් වහන්සේ පැහැදිලිවම මේ සතිය තියාගන්න ඕන දැන් ඒකේ සතිය අරමුණු පිළිබඳව බොහොම ඉතා පැහැදිලියි. ඒකේ හොඳටම පැහැදිලිව කියලා තියෙනවා. මේ පැත්තෙන් ගත්තත් දැන් අත්‍තරම දැන් කය කයර මේ වාඩිලෙන ඉරියව්. දැන් මේ වාඩිලෙන මම වාඩිලා කියලා ඉන්නේ ගැන තියෙන දැන් දැනීම මම මේ වාඩිලා තමයි ඉන්නේ කියලා. එතකොට වාඩිලා ඉන්නවා කියන එකේ දැනීම ගත්තාම එතන මේ ශරීරයේ ගැටෙන තැන් ආදි වශයෙන්ම නැත්නම් ඇවිදින වෙලාවක ඒ ඇවිදින වෙලාවට අපේ ඒ කකුල් එහෙම නැත්නම් අනිත් ඉන්ද්‍රයන් හැසිරෙන විදිය. ඒ වගේම තමයි වේදනාවල්. ඒ වගේම තමයි දැන් ඉතින් එහෙම බැලුවම අන්තිම දැන් සම්පදන්නේ කොටෙන් මට තේරෙන විදියට දැන් අර යනකොට ඒ හැම එකක් පැත්තෙම හිතට එන එක පැත්තකින් එන කාම සිටිවිලි අනිත් පැත්තෙන් එන ද්වේෂය මේ දෙපැත්තෙම මෑත් වෙලා මේ සිත යම් ආකාරයක ප්‍රේක්ෂා පැත්තට යොමු වෙන ආකාරයකට තමයි මේ පුහුණුව යවෙන්නේ. ඉතින් එහෙම බැලුවාම මේ සතිය කියන එක ඇත්තටම මේ පැත්තට බැලුවාම අපිට සතිය සම්පජාන එකතු වෙලාම අපිට මේ අකුසල වලින් ඈත් වෙන ඈත් වෙන්න කරන දෙයක්. ඉතින් එහෙම එහෙම බැලුවමත් ඉතින් අපිට ඒක ඒක අපිට තේරුම් ගන්න පුළුවන් කියලා හිතනවා ඉතින් සරල වශයෙන්. ඉතින් ඒ ටික තමයි එකතු කරන් තියෙන්නේ ජයන්ත මහත්මයා හැම දිනාටම තෙරුවන් සරණයි ආයිසර තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ඔබතුමාගෙන් සතිය කියන එකට දීලා තියෙන නිර්වචනය මතු වුණා. ඒ තමයි හුඟක් තැන්වල අපි පොත්පත් පරිශීලනය කරනකොට අපිට හම්බෙන දෙයක් තමයි අකුසලයෙන් සිත කුසලයකට පත් කිරීම තමයි සතියේ කාර්යභාරය කියලා. එතකොට අකුසලයකට යන්න නොදී සිත කුසලයක පිහිටවීම තමයි සතිචෛතසිකෙන් කරනවා කියන එක අපි මූලික වශයෙන්ම හඳුනගෙන තියෙන්නේ. අපි ඉදිරියට කතා කරමු සතිය කියන මාතෘකාව ඉතාමත්ම වටිනා අපිට අවශ්‍ය දැනගැනීමට අවශ්‍ය කරන දෙයක්. ඉතින් මම හිතනවා අද අපිට සතියතුමා සම්බන්ධ නොවුණු අවස්ථාවක අපේ කල්යාණ මිත්‍රෝ හැමෝගෙම උපකාරයෙන් විශේෂයෙන් චිත්‍රා රාජපක්ෂ මහත්මියගේ දායකත්වයෙන් ඒ වගේම හැමෝගෙම උපකාරයෙන් අපි අද සාකච්ඡාවක් කරනවා. ඉතින් අපි සාකච්ඡා කරගත් සියලු කුසල ධර්මයන් සත්‍ය සමාදත් ඒ වගේම මේ වැඩසටහනේ පුරෝගාමී හැටියට කටයුතු කරන දරුවත් මහත්මයාටත් ඒ පෞරේ සියලු දෙනාටත් අපි තාමත්ම කෘතවේදීව ඒ පුණ්‍යානුමෝදනාව කරමු. එහෙනම් අපි නැවත හමු වෙමු. තවත් සාකච්ඡාවකදී මම හිතනවා අද බොහෝ විට යුරෝපා සාකච්ඡාව තියෙයි කියලා හිතනවා. හොඳයි හැමදෙනාටම සරුවන් සරණයි. සරුවන් සරණයි.